හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය පූජ්‍ය අලව්වේ අනුමදස්සී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට નિયમિત ධර්මදේශනාව පවත්වන ලෙසට තෙරුවන් සරණයි.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 බුදුරන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන තැනදී අපි අපේ ජීවිතේට නිවීම අවබෝධ කර ගැනීම නැත්නම් සත්‍ය අවබෝධය කර ගැනීම තියෙන ඒ ඉලක්කය නැත්නම් සත්‍ය අවබෝධ කර ගැනීම ඉලක්කය සත්‍ය සෙවීම කියන ඉලක්කය සත්‍ය ආරක්ෂා කිරීම කියන ඉලක්කය තියෙන්නට ඕනේ. මොකද ධර්මයේ තියෙන්නේ ඒ සඳහාමයි. එහෙම ධර්මය අහනකොට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අර්ථය ගන්න අනර්ථය අතහරින්න කියලා. අත්තං ගන්නාති අනත්තං රිජ්ජති. එතකොට මේ අර්ථය ගන්න අනර්ථය අතහරින්න කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ අනර්ථයක් නෑනේ. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත කේවල පරිපූර්ණක නිවීම සඳහා යොමු වෙච්ච ධර්මයක්. ආයේකේ වැරද්දක් නැහැ. ඒකේ අඩුවක් නැහැ. නමුත් බුදුරණවහන්සේ නම් අර්ථය ගන්න අනර්ථය අතහරින්න කියන්නේ ඇයි? අත්තං ගන්නාති අනත්තං රිංජති කියන්නේ. ඒ පැහැදිලි කරන්නේ වචනේ ඇහිච්ච පමණට බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ වචනේ ඇහිච්ච පමණට ඒ වචනේ තුලින් බුදුරණවහන්සේ ඉස්මතු කරපු දේ හැමෝටම එන්නේ නැහැ. බුදුරණවහන්සේ ඉස්මතු කරපු දේ එන්නේ ඒ විදිහට කල්පනා කරන කෙනාට පමණයි. ඒක අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා. ධර්ම දේශනා කරනකොට දේශනාවේ සාර්ථකත්වය කියන කෙනාටත් අහන කෙනාටත් ඒ වගේම දෙපාර්ශවයටම අර්ථය වැටහෙනවා නම් ධර්මයේ වැටහෙනවා නම් අන්න ඒක තමයි සාර්ථකත්වය. එහෙමනම් ඒ ධර්මයේ ඇහෙන තැනදී අර්ථය ගැනීම කියන එක Taman තුල සිද්ධ විය යුත්තක්. ඒතර අනර්ථය කියන්නේ මොකද්ද? අනර්ථය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථය නැතුව ඒ ධර්මයේ ඇහෙනකොට Tamanගේ රාමුවට කොටු වෙච්ච කාරණාවක් ගන්නවා. Tamanට තේරෙන එකක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු දේ නෙමෙයි. බුදුරණවහන්සේකින් විග්‍රහ කරපු දෙය නෙමෙයි ඒක Tamanට තේරෙන විදිහට ගන්නවා. අන්න ඒක අර්ථය නෙමෙයි. ඒක අනර්ථය. මේ අනර්ථය අතහරින්න කියනවා. අනර්ථයට ගියාට කවදාවත් ඒ අනර්ථය තුලින් විමුක්ති මාර්ගය උදා වෙන්නේ නැහැ. ඒක අපි පුංචි උදාහරණකින් කල්පනා කළා වලොත් මම හිතන්නේ කලින් සැරේ සාකච්ඡා කරා අර පාත්‍රයක් සුදු ජාතික දරුවෙක් දකින උදාහරණය අරගෙන විජාතික දරුව පාත්‍රය දකිනකොට එයාට මුට්ටියක් හම්බෙලා ඒ මුට්ටියෙන් උයලා කාලා එකින් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. හැබැයි අපි බලනකොට පාත්‍රයක් හැටියට ඒක දකිනකොට පාත්‍රය කියන්නේ ගෞරවනීය භාණ්ඩයක් විනය රීති තියෙන උතුම් වස්තුවක් කියලා අපි දකින්නේ. ඒ පාත්‍රයේ පුදු ජාතික දරුවා ලිපෝඩ තියලා උයාගෙන කෑම කනවා අපි දකිනකොට අපට පේනව නේද විශාල අනර්ථයක් සිදු වෙන්නේ. නැත්නම් මේ පාත්‍රය කියන එකට මහා අවඩක් සිදු වෙන්නේ කියලා අපට පේනවා. අනිත් වගේ තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තුල විග්‍රහ කරපු අර්ථයක් තියෙනවා. අන්නේ අර්ථය හම්බ නොවි හැබැයි Tamanට තේරෙන දෙයක් හම්බ වෙනවා. ඒක අනර්ථයක්. අර්ථය එක්ක බලනකොට ඒක අනර්ථයක්. හරියට අර සුදු ජාතික දරුවා Tamanට අර්ථයක් කඩගත්තා කියලා හිතුණා අර පාත්‍රයේ වළඳ හැටියට අරගෙන ඒකෙන් උයාගෙන කෑවා. නමුත් සැබෑම අර්ථය එක බලනකොට ඒක මොකද්ද සිද්ධ කරගත්තේ අනර්ථයයි කරගත්තේ මෙන්න මේ වගේ බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙන තැනදී අපි අපේ කෝණයට ගලපගෙන අපට තේරෙනවා කියලා හිතාගෙන අපි ප්‍රත්‍යක්ෂත් කරගෙන අපි අපි තුලින් ඒක සාක්ෂාත් කරගන්න හිකුත් අපට හම්බ වෙලා තේරිලා ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි සිද්ධ වුනේ මොකද්ද අනර්ථයයි. අනර්ථය ගත්තේ අර්ථය අතහැරියා. අර්ථය කියන්නේ තමන්ගේ කෝණයෙන් ගන්න එක නෙමෙයි, ඊතරවන මාර්ගේ ඔන්නෝක හම්බ වෙන්නේ නෑ අද. එහෙනම් ධර්මය අහනකොට ඔන්නෝක තියෙන්නට ඕනේ. ඔක තියාගෙන ධර්මය අහන්නට ඕනේ. ඒ ඒ අදාළ තැනට අදාළ විදිහට ඒ අර්ථය ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්වතුනි ඒ නිවන් මඟ සත්‍ය අවබෝධය වෙන මඟ අපට උත්පාද කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ අර්ථය ගැනීමත් එක්ක. අපි පටිසමුපාදයේ මම හිතන්නේ අවසාන ටිකයි කතා කරමින් සිටින්නේ. කලින් සතියේ නැත්නම් කලින් සාකච්ඡාවේදී අපි කතා කරා සංඛාර කියන්නේ මොකද්ද? අවිද්‍යාපත්‍යෙන් සංඛාර හටගන්නේ මෙන්න මේ ක්‍රියාවලිය අපි කතා කරන්නට යෙදුණා. අද අපිට කතා කරන්න තියෙන්නේ අවිද්‍යාවටත් ආශ්‍රව හේතුවක් තියෙනවා. ඒ වගේම තණ්හාව මේ පංච නීවරණ එම් පෝෂණය වෙනවා කියන අවිද්‍යාව. මෙන්න මේ ටික කතා කරන්න ඕනේ. එතකොට මේ ඊට කලින් පුංචි කාරණාවක් තව සිහි කරන්න කැමති කලින් සාකච්ඡා කරපු සංඛාර පිළිබඳ විග්‍රහයේදී අවිද්‍යාව පත්‍යයෙන් සංඛාර කියනකොට අපි සූත්‍ර දේශනා ඇසුරු කරගෙන අපි කතා කරන්නට යෙදුනා සංඛාර කියලා එතන පැහැදිලි කරන්නේ කාය වචී චිත්ත සංඛාර ඒක වචනෙන් පැහැදිලි කරන්න කියලා කතා කරා එතකොට දැන් අපි අර මුලික අවවාදේ මතක තියාගන්න ඕනේ අර්ථය ගන්න ඕනේ අනර්ථය අතහරින්න ඕනේ අනර්ථය කියන්නේ අපේ කෝලෙට හම්බෙන එක අපේ කෝලෙට හම්බෙන දේ වැරද්දක් අර්ථය කියන්නේ බුදුරණන් සත්‍ය අවබෝධයට පෙන්නපු දේ හැබැයි අපේ කෝලෙට හම්බෙන දේ ගැළපෙනවා අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ ගැළපෙන නිසා අපි හිතනවා හරි අපි අර්ථය ගත්තා කියලා නෑ අර්ථය ආරන්නේ අනර්ථය රන් තියෙන්නේ දැන් එතනදී අපි කරා ගියසතිය කතා කරා මෙතන පුඤ්ඤ පුඤ්ඤ ආනින්ජය දෙන්නේ බුදුරණවහන්සේම කියලා නැහැ. ඒ වගේම සියලු කායික වාචික මානසික ක්‍රියා මෙතන කතා කරන්නේ නැහැ. එහෙම යොදන්නේ නැහැ. ඒක වචනේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර තමයි මෙතන කතා කරන්නේ කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංස්කාර කියන එකේදී අපි කතා කරන්න ගියොත් මෙතනට මේ වගේ හුස්ම රැල්ල කාය සංස්කාර කියන්නේ හුස්ම රැල්ල ඒකට අන්තර්ගත කරලා වචී සංකාර විචක් විචාර එතෙන් අන්තර්ගත කරලා සංඥා වේදනා මනෝචිත සංස්කාර එතෙන් අන්තර්ගත කරලා කතා කරන්න ගියොත් එතනත් වරදිනවා මෙතන පැහැදිලි කරන්නේ කයක් ඇති බව කුළු ගැනීම වචනයක් සිතක් ඇති බව කුළු ගැනීමකුයි විග්‍රහ කරලා පෙන්වන්නේ අනිත් එක මේ ධර්මයේ අහනකොට අපිට මේ ධර්මයේ තේරෙන්නේ වැටහෙන්නේ සේකත්වයේ බවත් අපි තේරුම් ගන්නට ඕනේ. ඒ සඳහා මේ ඇසෙන තැනදී යෝනිසෝ මනසිකාරයක් සිදු විය යුතු බවත් අපි වටහා ගන්නට ඕනේ. නැත්තම් පැටලෙනවා. නැත්තම් අපි කැමති අර අපේ කෝණෙන් ගලපලා අනර්ථය තුල පිහිටලා ඉන්න. මොකද අර්ථය එක්ක යන්න නෙමෙයි කැමති වෙන්නේ. එතකොට මේ නිරෝධ සම්පatti විග්‍රහයේදී අපි දන්නවා කාය ඉස්සලා වචී සංස්කාර සංසිඳනවා ඊළඟට කාය සංස්කාර සංසිඳනවා ඊළඟට චිත්ත සංස්කාරය සංසිඳනවා. අදම නිරෝධ සම්පත්‍ය සීක සීකත්වයකට ආපු කෙනෙකුට පමණයි සම්බන්ධ පුළුවන්. පුතඥයෙකුට බෑ. නිරෝධ සම්පත්‍ය කියන අරහත් ඵලයක් නෙමෙයි. අරහත් ඵලය කියන්නේ අවිද්‍යාවශේෂ විරාග නිරෝධය තමයි අරහත් වේ. නිරෝධ සම්පත්‍ය කියන්නේ සමාපත්තිය. එතකොට මේකත් ඇත්තටම දැන් අපි හිතුවට අපි තේරුම් ගත්තා කියලා මේක තේරුම් ගන්නෙත් සේකත්වයේ එක. මොකද එතනින් මෙහා කෙනෙකුට ඒක තේරුම් ගන්න ඕන නම් ඒක අනර්ථයක්. අර්ථයක් අරගෙන නැහැ. මොකද අපේ කෝණයෙන් දාගත් එක. එතකොට ඒක හම්බ වෙන්නේත් හරියටම හම්බ වෙන්නේ සේක බවත් එක්කමයි. දැන් මේ නිරෝසමාපත්තියේදී වචී සංකාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර නිරුද්ධයි. හැබැයි නිවිල නැහැ. කියන්නේ අරහත්ත්වයටපත් වෙලා නැහැ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධය කතා කරන්නේ නිවීමට. නිරෝධ සම්පත්තිය කතා කරන්නේ සමාපත්තිය. ලෝකයේ සමාපත්තිය. සේකයන් සම්මදිහකේ ලෝකයේ සමාපත්තිය. පටිච්චසමුප්පාද නිරෝධ වීමක් කතා කරන්නේ නැහැ. පටිච්චසමුප්පාද නිරෝධයක් කතා කරනවා රහත්ත්වයටපත් වෙලානේ. ආයුෂ උණුසුම තියෙනවා. මොකද පටිසමුප්පාදය කියන එක පිට කෙනෙක් ඉඳලා අනික් කෙනාට කියන එකක් අනික් කෙනාගේ පෙන්වන එකක් නෙමෙයිනේ. ධර්මයේ ධර්මයේ කියලා කියන්නේ තමා තුළින් දකින්න එකක් ඕපනයික එකක්. නිරෝධ සම්පත් සම්මයදලා ඉන්න කෙනෙකුට දැන් මම ඉඳලා නිරෝධ සම්පත් සම්මයදන කෙනාට මම කියලා හරියන්නේ මෙයාගේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව නේ ඒක අදාළ නැහැ. මොකද ඒක අපි වැරදි විග්‍රහයක්. හැබැයි සමාපත්තියකට සම්බන්ධිච්ච කෙනෙක් අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධ නිවිච්ච නිවීමක් නෙමෙයි සිදු වෙලා තියෙන්නේ. තමා සන්තකේ එක බලනකොට සමාපත්තිය. එහෙනම් පටිච්චසමුප්පාද නිරෝධයක් වෙලා නැහැ. මොකද පටිච්චසමුප්පාද නිරෝධයක් කතා කරන්න බෑ ලෝක ප්‍රඥප්තිය. ලෝකයේ තියෙන සමාපත්තියක්. ශේකිය පමණක් සමෝධන ලෝකේ සමාපත්තියක්. එහෙනම් පුජ්‍යලත්‍යක් ආරෝපණය තියෙනවා. පුජ්‍යලයට සංඥා වේදනා නැත්තම් ආස්වාස පස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා පුජ්‍යලයට නිරුද්ධයි. පුජ්‍යලයට නිරුද්ධ බවක් තියෙනවා. මේ පුජ්‍යලයට අත්විඳීම කියන කාරණාව අත්විඳින්නේදී ඒ නිරුද්ධ නම් ඒ හඳුනා ගැනීමක් වෙන්නේ නෑනේ. පස්සේ තමයි කල්පනාවෙන් තේරෙන්නේ. පටිසමුපාදයට ඔය තුන දාගත්තොත් මොකද වෙන්නේ? ඔය තුන එහෙනම් නිරුද්ධ වෙන්නේ හේතු නිරුද්ධ වීමෙන්. ඒ තමයි අවිද්‍යාව නිරුද්ධ වීමෙන්. එතෙන්ද දාගත්තොත් අවිද්‍යාව නිරුද්ධ වෙන්නට වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියලා කියනකොට මොකද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙනවා. නිවුණ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව නිරුද්ධ වීම සාක්ෂාත් වුණාම සංස්කාර නිරුද්ධ වීම සාක්ෂාත් වෙනවා අවිද්‍යාව අශේෂ විරාග නිරෝධ වුණාට පස්සේ නිවීම සාක්ෂාත් වෙනවා. එහෙනම් ඒ විග්‍රහය දාගත්තොත් නිරෝධ සමාපත්තියේ නිවීමක් වෙනවා. එහෙම යොදන්න බෑ. ඊළඟ කාරණාව තමයි තවත් ওই කාරණාව අපි ඒක ආරෝපණය කරගත්තොත් වැරද්දක් හම්බ වෙන තවත් විග්‍රහයක් තේරුම් ගන්න පුළුවන්. ආනාපාන සති සූත්‍ර විග්‍රහයේදී ක්‍රමානුකූලව පැහැදිලි කරනවා ආස්වාස ප්‍රස්වාස නැත්නම් කාය සංඛාරයේ සංසිඳෙන බව කායන පස්සනා කොටසේ ඊළඟට වේදන පස්සනා කොට චිත්ත සංස්කාර පස්සම්බය චිත්ත සංස්කාරං අසසිස්සාමිතිකත චිත්ත සංස්කාර සංසිඳෙන බව වේදන පස්සනා කොටසේ පැහැදිලි කරනවා එතකොට පළමුව පූර්ව සිදුවන එක තමයි සමාධියට යමුනම වචී සංස්කාර සංසිඳන එක. එතකොට එසත් තුනම සංසිඳිලා. එන තුනම නිරුද්ධ වෙලා. හැබැයි ඊළඟට ධම්මානුපස්සනාවකුත් තියෙනවා. ඊළඟට චිත් වේදනන චිත්තනපස්සනාවකුත් තියෙනවා. ඒ නිරුද්ධ වෙච්ච තැනේ සංසිද්ධිච්ච තැන. ඔබ සංසිද්ධිනවා කියන විහාරයේ ඒ ප්‍රකටණය කියන කාරණාවත් එක්ක අනික සංසිද්ධෙමින් ආස්වාස කරන්නේ එතන හතිපට්ඨාන විග්‍රහයක් එක තියෙන සම්පූර්ණයෙන්ම අතිකායෝතිව 50 කියන කාරණාවත් එක්ක විදර්ශනා මාර්ගයත් එක්ක තියෙන්නේ. එතකොට කාය වචී චිත්ත සංස්කාරය අපි හුස්ම රැල්ල ආස්වාද ප්‍රසව විතක් ਵਿਚාර කියන සියුම්ම දේ අරගත්තාම වේදනාපස්සනා දෙක නිරුද්ධ වෙනාම චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේදී පැවැත්මක් තියෙනවා. ලෝකේ පැවැත්මක් තියෙනවා. නිවිලනේ තව මාර්ගය වඩන්න තියෙනවා. එතකොට එහෙමනම් අපි ඒකත් ආරෝපණය කරගත්තොත් සංස්කාර කියන තැනට පටිසම්පාදේ වේදනන පස්සනාව විවර වෙන තැනදීම අරහත්ත්වයටපත් වෙනවා. ඊටු ටික අදාළ වෙන්නේ නැහැ එහෙනම්. එමනම් මේ පටිසමුප්පාදයේ සංඛාර විග්‍රහ කරන තැනදී විග්‍රහය පෙන්වලා දීලා තියෙන පිංගුතුනි මේ යමක් ආරෝප කරලා ආරූඪ කරලා නෙවෙයි. ඇති බව කුළු ගැනීමකුයි තියෙන්නේ. එකට කියන මඤ්ඤිතයක් හැඟීමක් හිතනවා කියන එක නෙමෙයි ඇති බව කුළු ගැනීමක්. තවත් එක තේරුම් ගන්න අපි යමු වුණොත් ආතන වහන්සේට හුස්ම ගැනීමේ ක්‍රියාව විතක් විචාර සංඥා වේදන මේ කරුණු තියෙනවා. එතකොට රහතන් වහන්සේට ඒ කරුණු තියෙද්දී අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරුද්ධයි. පෘථග්ජනභාවයේ සිටින හතරවන ධානලාභියාට විතක්ක ਵਿਚාර ඒ වගේම කාය සංකාර නැත්නම් අරූප සමාධි ලාභියාට විරුද්ධයි. හැබැයි මේ කිසි අවස්ථාවකදී අවිද්‍යා නිරෝධයක් නැහැ. රාතන් වහන්සේගේ අවිද්‍යා නිරෝධය තියෙනවා. නමුත් ලෝකේ ප්‍රකටත්වයේ කාය සංස්කාරයේ ලෝකේ ප්‍රකට බවක් කතාව තියෙනවා ලෝක ප්‍රඥප්තිය. ඒක පටිසමුප්පාද පැවැත්ම නෙමෙයි. පටිච්ච සමුප්පාද පැවැත්මේදී කිසි දෙයක් කතා කරන්න බෑ. පටිච්ච සමුප්පාද පැවැත්මේදී ලෝක ප්‍රඥප්තිය ඉක්ම වෙනවා. මම හුස්ම ගන්නවා මම හිතනවා මම හඳුනගන්නවා කියන කාරණාව වේදෙන තැනදී මොකද වෙන්නේ? මමත්‍ය ආරෝපණය කරලා පටිසමුපාද ඉක්ම වෙලා. හඳුන ගැනීම කියන කාරණාව මම හඳුනගත්තා. හඳුනගත්ත මට යමක් පැනුණා කියනකොටම ලෝක විවහාරයක් සිදු වෙනවා. සංඥා විපාකයේ විවහාරය. නිබ්බේධික සූත්‍ර පැහැදිලි කරනවා. සංඥාව කියන කාරණාවේ විපාකයේ විවහාරය. හුස්ම රැල්ල හඳුනා ගැනීම කියලා කියනකොට අන්න විවහාරයක් සිදු වෙලා ඉවරයි. එහෙනම් මෙතන මේ අවිද්‍යාව එක්ක පැහැදිලි කරලා පෙන්වන්නේ මේ පැවැත්මට කය වචනය සිත ඇති බව ප්‍රකට වීම. ඒකට යම් කිසි දෙයක් ආරෝපණය කරන්නේ නැහැ. යම් කිසි දෙයක් ආරෝපණය කරනවා නම් එතනින් එහා පටිසමුප්පාද විග්‍රහයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යාපත්‍ය සංඛාර කියලා දකින්න කරදී අනාත්ම බව ප්‍රකට වෙන්නට ඕනේ. මමයේදී වැරද්ද බව ප්‍රකට වෙන්නට ඕනේ. එය ප්‍රකට වුනේ නැත්නම් එතන පටිසමුප්පාදේ දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණා සියල්ලක්ම පාදක කරගෙන අපි කල්පනා කරන්නට ඕන බුදුරන් වහන්සේ පෙන්නපු ඒ විග්‍රහය අර්ථය කොහොමද ගන්නෙ කියන එක. අනර්ථයට හරින්නේ කොහොමද? දැන් අපිට මෙහෙම කියනකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් අපි තේරුම් ගන්න ඔක්කොම වැරදීනේ. මේ මොකක්ද කරාද යන්නේ? මේක වැඩක් නැති එකක් නේ. අපි හිතන හිතන කල්පනා කරලා කරලා ගන්න දේ වැරදි. අපි නම් මොකටද මේක කරන්නේ? අර්ථ ශූන්‍යයි වැඩක් නෑනේ. මෙහෙම හිතෙන්න පුළුවන්. පින්වතුනි අපි මෙච්චර කාලයක් සංසාරي ආවේ සත්‍ය මත පිහිටලාද අසත්‍ය මත පිහිටලාද? අසත්‍ය මත පිහිටලා. අපි මෙච්චර කාලයක් සංසාරේ ඉන්නේ ඥානීය මත පිහිටලාද අඥානීය මත පිහිටලාද? අඥානීය මත පිහිටලා. අපේ ජීවිත සම්පූර්ණයෙන් පැවැත්ම තියෙන සත්‍ය මත පිටලාද අසත්‍ය මත පිටලාද අසත්‍ය මත පිටලා අඥානිය මත පිටලා පැවැත්ම තියෙන දැනටත් පැවැත්ම තියෙන්නේ කුමම් මත පිටලාද අසත්‍ය මත පිටලා අසත්‍ය මත අඥානිය මත පිටපු නිසා ලෝක විග්‍රහයක් තියෙනවා බුදුරණවහන්සේ ධර්මයෙන් ඇහිසිය යුත්තේ මොකද්ද සත්‍ය සත්‍ය ඇහෙන තැනදී අපි අපේ ප්‍රඥාත්තියෙන් ලෝක ප්‍රඥාත්තියෙන් විවහාර වෙච්ච දේ විග්‍රහ කරගත්ත දේ ඒ සත්‍යයට ගැළපිය යුතුයද මේ අසත්‍ය නම් මේ අසත්‍ය බව හම්බ විය යුතුයද මේ අසත්‍ය බව හම්බ වෙන්න ඕනේ මේ සත්‍ය බව නම් හම්බ වෙන්නේ Tamanට ගැළපෙච්ච රාමුව Tamanගේ ප්‍රඥප්තිය සත්‍ය බව නම් හම්බ වෙන්න තියෙන බුදුරුන්ගේ ධර්මය අපට අවශ්‍ය නැහැ අපි සත්‍ය තුල පිහිටලා ඉන්නේ. බුදුරගේ ධර්මය අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඥානිය තියෙනවා. ඇයි අපේ කෝණය අපට ගැළපෙනවා. සැසඳෙනවා. සත්‍ය කරා යන තැනදී අපි තුල තියෙන අසත්‍යමයි හම්බ වෙන්න තියෙන්නේ. අන්න ඒකයි දර්ශනීය සත්‍ය ඥානිය හම්බ වෙනවා. එතකන් තියෙන්නේ මොකද්ද? අසත්‍ය එහෙනම් අසත්‍ය අසත්‍යයෙන් බව හම්බ වෙනවා සත්‍ය කරා යොමු වෙනකොට. ඕකයි හම්බ විය යුත්තේ. එතකොට මොකද සිදු වෙන්නේ? අසත්‍ය අසත්‍ය බව සත්‍ය කරා යොමු වෙනකොට හම්බ වෙද්දී මූලික සංයෝජනය දුර වෙන්න පටන් ගන්නවා ආධ්‍යාත්මී. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ප්‍රායෝගිකව ප්‍රතිපන්න අටගත් ස්කන්ධ පහ මම කියලා එද්දීම වැරදි බව හම්බුන. කියන්නේ මගේ චේතනාව වැරදි කියලා හම්බුන. මගේ ගැළපීම සංඥාව සංඥාවත් වැරදි බව හම්බෙනවා සංකාරයත් වැරදි බව හම්බෙනවා වේදනාව මේ ඔක්කොම වැරදි කියලා හම්බෙනවා ඇතුළතට සංයෝජනීය දුරු වීමක් සිදු වෙනවා ඇතුළතින් ප්‍රතිඋපන්න සංයෝජනීය දුරු වෙනවා මම යොදන්න තියෙන වැරද්දම හම්බ වෙනවා දැන් මම කියලා ගැනීම හම්බ වෙනවනේ හරි වුණොත් තමන්ගේ කෝණේ ධර්මයේ කරා යනකොට තමන්ගේ කෝණි වැරදි කියලාම හම්බ වෙනකොට මම යෙදීම තියෙන වැරද්ද හම්බ වෙනවා. සත්‍ය කරා යනකොට අසත්‍ය දුරු වෙනවා සංයෝජනේ ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ඔන්න වැඩ පිළිවෙල. පටිච්ච සමුප්පාද න්‍යාය හොයනකොට එහි අර්ථය හම්බ වෙනකොට අනර්ථය අතහැරෙනකොට අනර්ථය නම් තමන්ගේ කෝණේ විග්‍රහය අතහැරෙනකොට තමන්ට සැසඳෙන එක අතහැරෙනකොට ප්‍රතිපන්න හටගත් ස්කන්ධ පහ තුන මම යෙදීමේ වැරද්ද ප්‍රකට වීම නම් වූ සක්කාය දිට්ඨිය නම් වූ මූලික සංයෝජනය අන්න ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. තමන්ට ලකුණක් මම හරි බවක් හම්බෙන්නේ. ඒකයි පටිසම්පා දර්ශනීය වෙච්ච තැනදී මොකද සිදුවෙන්නේ? සෝතපන්න වෙනවා. ඔන්න ඔය කාරණාව සංස්කාර විග්‍රහයේදී අපි තේරුම් ගන්න වෙනවා තවත් ඉදිරියට. එතකොට මේක සියුම් කාරණාවක්. දැන් මේ සංස්කාරය අවිද්‍යාව ප්‍රත්‍යක්ත අඥානක ප්‍රත්‍ය මෝඩක ප්‍රත්‍ය කියන කාරණාව තමයි හම්බෙන්න තියෙන්නේ පටිච්චසමුප්පන්න බව වෙනකොට. කියන්නේ අවිද්‍යාව කියන්නේ අඥානකම. අඥානකම සත්‍ය නොදැකීම නිසා යමක් පිළිබිඹු වුණා. පිළිබිඹුව කියන එක කාරණාව තියෙනයි ප්‍රඥාප්ති දාලා ඉතින් පිළිබිඹු වෙච්ච කාරණාවට ප්‍රඥාප්තියක් දාලා කියන්නේ අපට යම් කිසි දෙයක් හම්බ වෙලා පදනමකට ඉඩක් දීලා පදනම අවිද්‍යාව අවිද්‍යාව නිසා ඉඩක් දීලා තියෙනවා. අවිද්‍යාවෙන් මේක හම්බ වුනේ කියලා දකිනකොට පදනම පදනමට හේතුව අවිද්‍යාවෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දකිනකොට පදනමට ඉඩ හම්බෙනවද? අඥානකම නම් පදනම පදනමට හේතුව මේ කාය වචී චිත්ත සංස්කාර කියලා අයක් වචනයක් සිතක් ඇති බව ප්‍රකටත්වයට හේතුව අඥානකම බව ප්‍රකට ප්‍රකට වෙන තැනදී ඒ පදනම කියන කාරණාවෙම හිස් බව හම්බ වෙනවා. වැරදි බව හම්බ වෙනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? ඒක ඉක්මවන්න ප්‍රතිපදාවක් හම්බ වෙනවා. ඔන්නෝකයි අනාත්ම දර්ශනියත් ඒ තුලින් ප්‍රකට වෙන්නේ. අනාත්මය කියලා කල්පනාව නෙමෙයි සාක්ෂාත් වීමක් තියෙන්නේ. නිරෝධය සාක්ෂාත් වෙන්න තියෙන්නේ. මොකද අනාත්මයි කියන කාරණාව කල්පනා කරනවා කියන එක යොදන්න බෑ කල්පනා කරන්න මමනේ. එය නොයදෙන බවක නුවණක් හට ගන්නවා. වැරදි බවක නුවණක් හට ගන්නවා. එතකොට මෙන්න මේ අඥාන ක්‍රම ඇයි පවතින්නේ? ඔකට සම්මාදිටි සූත්‍රය ආශ්‍රව විග්‍රහ කරනවා. ආශ්‍රවයට තමයි හේතුව ආය ආය අවිද්‍යාව කියනවා. කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව තියෙනවා, අවිද්‍යාව තියෙනවා, අඥානකම තියෙනවා. අඥානකමටම යොමු වෙච්ච ගතිය අවිජ්ජාශ්‍රව. අවිද්‍යාශ්‍රව. පටිසමුපාද ආරණ්‍යය ගලපනකොට අවිද්‍යාවෙන් ආරණ්‍යය හරි විසඳිලා ඉවරයි. නමුත් මේ අවිද්‍යාව කියන කාරණාවේ පදනම මොකද මෙච්චර මේක තියෙන්නේ කියන කාරණාව හොයාගෙන යන න්‍යායදී යන්න මේ කාරණාවත් හොයන්න වෙනවා ආශ්‍රව. ආශ්‍රව කියනකොට ආශ්‍රවය කියන්නේ සාමාන්‍ය පල්වෙච්ච බව නැත්තම් මේ කාලයක් තියෙන බව නැත්තම් ඒ ඒ ඒ ස්වභාවයක් අර්ථ ගැන්වෙන්නේ. එතකොට කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කාමය කියන කාරණාවක් එක්ක පැවැත්මක් නැත්තම් ඒකට යොමු වෙච්ච ගතියක් එක තියෙනකොට මොකද වෙන්නේ? කාම ආස්වාදයක් එක ගිජු වෙලා කාමේ පවත්නකොට සත්‍යයකට ඉඩ නැහැ. ආස්වාදයට ගිජු වෙලා සත්‍ය වෙහිලා සත්‍යයට ඉඩ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ප්‍රිය ස්වરૂපයක පවතිනකොට සත්‍යයට ඉඩ නැහැ. අසත්‍යමයි. භවාශ්‍රව පැවැත්මක් එක්ක පැවතින තැනදී කාමය එක හම්බෙනකොට හරි කාමාස්වාද. කාමාස්වාද ඉක්මපු කෙනාට එතකොට එහෙනම් අස් අවිද්‍යාව දුරු වෙනවද? නෑ. පැවැත්මක් එක්කක් තියෙනවා. මේ අවිද්‍යාව පෝෂණය කරන මේ කියන්නේ. පැවැත්ම මොනවා හෝ පැවැත්මක් මොනවා හෝ පැවැත්මක්. ඒ කියන්නේ දැන් කාමයේ ඉක්මවුවහම රූප අරූප පැවැත්මක් නේ. කාමයෙන් පැවැත්මම තමයි. දැන් අපට තියෙන පටවි බව තියෙනවා. අපි ඒක ආරෝප ආරෝඪ නොකරගත්තා නම් අපි ඒකම නොකරගත්තා නම් හරින්නේ පටවි බව පැවැත්මක්. ආපෝ තේජෝ බවම පැවැත්මක්. රූපී බවම පැවැත්මයි නිර්වචනයන්නේ දුන්නේ. අධිවචනයන්නේ දුන්නේ. ප්‍රඥප්තියක් දුන්නේ. රූපය කියලා පටවි කියලා ප්‍රඥප්තිය දුන්නේ හඳුනාගැනීමේ ප්‍රඥප්තියක් නෙමේක. ප්‍රඥප්තිය විවහාරයේ තියෙන සංඥා විපාකේ ප්‍රඥප්තිය කියන්නේ පටිසමුපාද නිසා. ප්‍රඥප්තිය කියන්නේ පැවැත්මක්. අපි මේ කල්පනා කරලා අර ලෝකෙ මට්ටමින් අපි මේ හැම එකම විග්‍රහ කරගන්න යන්නේ. අපට තේරෙන අනර්ථේනි ගන්න හදන්නේ. හැබැයි ලෝකෙ මට්ටමේ ඒක අර්ථයක්. නිවන් මාර්ගට අනර්ථයක්. අර්ථය හම්බෙන්නේ නැහැ. මේ මේ පඨවි ආපෝ තේජෝ වායු අපි උපාදාන කරගෙන කකස් කරගන්න වැඩපිළිවෙලක් හැටියට අපි වෙනම මම මමත්ව ආරෝපණය කරගෙනම අපි මේක තේරුම් ගන්න යනවා. පඨවිත්වය හම්බ වෙන්නෙම පැවැත්මකට. රූප වේදනා සංඥා සංකාර හම්බ වෙන්නෙම පැවැත්මකට. ආ ඒක අලුතින් උපාදාන කරගන්නවා කියලා කතා කරන දෙයක් නෑ. කරගන්නකොට ආයි අපි මේ මමුල්ල කරන වැඩක් කතා කරලා ඉවරයිනේ. හේතුඵල ධර්ම මෙතන අන්තර්ගත වෙන්නේ නේ. පැවැත්මම ප්‍රකට වුණා. පැවැත්මම ප්‍රකට වුණා. පැවැත්මටම යෙදුණා. විවහාරයකටම යෙදුණා. අවිද්‍යාවමයි තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි ඊට පස්සේ. ඒ තියෙන අවිද්‍යාවමයි. අපි නෑ නෑ අවිද්‍යාව නෙමෙයි ඔකට ඕක සත්‍ය දැක්කනම් පටවි පටවි බවම දැක්කනම් හද ගතිය ගතිය බවම දැක්කනම් ඔතන අවිද්‍යාව නෑ කියනවා. නෑ එතන අවිද්‍යාවමයි. මේ පැවැත්මක් තියෙන අවිද්‍යාවමයි. මෙන්න මේක අපි අද හිතන්නේ නෑ. අපි හැම වෙලෙම මම හරි මට ගැළපෙනවා මට සැසඳෙනවා සංයෝජනේ වර්ධනය කරගන්නම කැමති. සක්කාදිට්ඨි දුරු කරන්න කැමති නෑ. මොකද මේ ධර්මයේ ගුණයක් තියෙනවා තමා තුළ ඇවිත් බලන්න. ඇවිත් බලන්න කියන්නේ තව කෙනෙකුට කියන එකක් නෙමෙයි. තමන් තමන්ට ධර්මයේ කතා කරන්නේ ඇවිත් බලන්න කියලා. එතකොට තමා තුළින් බලන්න තියෙන්නේ. අනුන් තුළින් නෙමෙයි. නුවණ තියෙනකොට අන්න දකින්න සත්‍ය. තමා තුළ සත්‍ය දකින්නවා. සැසඳීමක් ගැළපීමක් නෙමෙයි සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? මං වැරදි. මම යෙදීම වැරදි. ප්‍රත්‍යুৎපන්නව. සක්කාය දිට්ඨිය දුන්නෝ. ඔය දේ උන් නැත්තම් පින්වත්නි ධර්මයේ ඇහිලා අර්ථය අරන්නේ අනර්ථය අරන් තියෙන්නේ. ඊළඟට අවිජ්ජාසෝ දැන් බලන්න භවය පැවැත්ම කියන යොමු වෙච්ච ගති අවිජ්ජාසරු කොහොමනම් මේකෙන් ගැලවෙන්නද? අවිද්‍යාව අවිජ්ජාශ්‍රවයෙන් තියෙනවා. ඒ කියන්නේ අනාමෝදය කියන පැවැත්මක්මයි යොමු වීමක්මයි තියෙන්නේ. ඒකත් ආශ්‍රවයක්. එහෙමනම් මෙන්න මේ ආශ්‍රව මේ ගලාගෙන යන ගතිය තව එකට යමු වෙන ගතිය මේ මේක කිඳා බහැපු ගතිය මේ තුල පල් වෙන ගතිය මෙන්න මේ කරුණ තියෙන තාකල් මොකද වෙන්නේ අවිද්‍යාව තියෙනවා ඒ විදිහට ඒ තියෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව දුරු වෙනවා නම් තමයි කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව දුරු වෙන්නේ. සත්‍ය දකින්නවනම් සත්‍ය දර්ශනයේදී සක්කාය දිට්ඨිය කැඩිලා අස්විමානිය දුරු වෙනකොට මනින්නා කියලා යොදන් යෙදෙන්නේ නේ නිවුණා. සියලු පැන ඉංගුරයි. අවිද්‍යාව සේස විරාග නිරෝධී ප්‍රඥප්ති ඉවරයි. පැනීම ඉවරයි. මම පැනවීම නතර කරනවන්නේ මේ පැනවීම ඉක්ම වුණා. මෙන්න මේ විදිහ සත්‍ය දර්ශනයකට යොමු වෙන්නට තමයි පටිච්චසමුප්පාද න්‍යාය තියෙන්නේ. ඊළඟට තමයි මේකේ තව තණ්හා අවිජ්ජා සූත්‍ර පැහැදිලි කරනවා අවිද්‍යාව පෝෂණය වෙනවා පංච නීවරණයන්ගෙන් දැන් පංච නීවරණ චේතන අවිද්‍යාව පෝෂණය වෙනවද නැද්ද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේ නීවරණ පහ ඇති තැනදී ඒ නීවරණ පහ එක වාසය කරනකොට ඒක අවිද්‍යාව පෝෂණය වීමක් සිදු වෙනවමයි. හත්ති දැකීමක් වෙන්නේ. හැබැයි එතන බුදුරණවහන්සේ පෙන්වන්නේ නීවරණ දුරු වීමෙන් අවිද්‍යාව දුරු වෙනවා කියලා. අපි තමයි ගලප ගන්න එක. නීවරණයෙන් අවිද්‍යාව පෝෂණය වෙන එක ඇත්ත. හැබැයි නීවරණ දුරු වීමෙන් අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ බුදුරණවහන්සේ. කුමක් සිදු වීමෙන්ද අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ? බොජ්ජංග වර්ධනය වීමෙන්. නීවරණ දුරු වීමෙන් නෙමෙයි. බොජ්ජංග වර්ධනය වීමෙන්. හැබැයි බොජ්ජංග වර්ධනය වල නීවරණ දුරු වෙලා. හැබැයි බොජ්ජංග වර්ධනය නොවි නීවරණ දුරු වීමකුත් තියෙනවනේ. එතන අවිද්‍යාව දුරු වීම නැහැ. බොජ්ජංග වර්ධනය වීමෙන් එකයි අවිද්‍යාව දුරු වීමක් ඉන්නේ. අන්න ඒකට ක්‍රියාදාමයක් පැහැදිලි කරනවා. ඒ අවිද්‍යාව දුරු වෙන්න, ඒ බොජ්ජංග වර්ධනය වෙන්න, ඒ තමයි කල්යාණ මිත්‍ර සුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සිල්වත් වීම සුචරිතය තිබීම ඔන්නෝය මූලාරම්භයක් කියනවා අපි අර අපට තේරෙන කරුණු ටිකක් විතරක් ගන්නවා. අර මුලින්ම සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරී ඔබ ගන්නෙ නෑ. මුල් ටික විතරක් අරගෙන අපට තේරෙන ටික විතරක් අරගෙන අනර්ථය අරගෙන අර්ථය බැහැල කරලා අපි අපේ කෝණින් උන්න තේරුම් ගත්තා. එච්චරයි. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ පින්වතුනි. අපි සියලු දෙනාම කැමතියි නිවන් දැක්කා කියලා සතුටු වෙන්න. මොනවා හරි දෙයක සතුටු වෙන්න. සත්‍ය ගවේෂණය කරන්නේ නෑ. ඇත්ත හොයන්නේ නෑ. ඉලක්කය තියෙන්නේ මොකද්ද? මාව කොහොම හරි සෝතාපන්න කරන්න ඕනේ. මාව කොහොම රහත් කරන්න ඕනේ. ඉන්න මම අපි හිතුවේ නැති වුණාට අරහත් වෙදි නැති වෙන්නේ කියලා මේ තියෙන කලබලය මොකකටද? අනේ මාව ඉක්මනට සෝතාපන්න කරන් රහත් කරන්න. මේ මමට රැකවරණයක් දෙන්න. මම නැති කරලා. ආය උපදින්න නැති වෙන්න. මොකද්ද දෘෂ්ටිය? උච්ඡාස්වතයෙන් උච්ඡේදේ. ආත්මයක විනාශය. අපි කියන්නේ ඔච්චර බරපතල වචනයකින් අපි අපි තේරුම් ගන්නේ ප්‍රත්‍යක්ෂයක. බුදුරණවහන්සේ ධර්මයේ වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් අපි ඕන කෙනෙක් එන්නේ සෝතපන්න වෙන්න තමයි. ඊළඟ සෝතපන්න වීම සඳහා අපි දන්නවනේ වෙන කාගවත් දේවල් අහලා නැහැ බුදුරණවහන්සේ කියපු දේ අහන්න ඕන කියලා. එතන බුදුරණවහන්සේ කියපු දේ අහනකොට මොකද වෙන්නේ? සත්‍යනේ පෙන්වන්නේ. සත්‍ය පෙන්වන්න පෙන්වන්න අසත්‍ය දුර වෙලා සංයෝජනයකට පහරක් වෙන වෙඩපැටිලක් හම්බ වෙනවා. මූලික සංයෝජනයට දර්ශනීය ආශ්‍ර ප්‍රහාණයට සංයෝජනයට සක්කාදිට්ඨියට පහරක් අතර වැඩ පිළිලක් හම්බ වෙනවා මම කියලා නොයදෙන බව යෙදීම වැරද්ද බව මම පැන නැගීම වැරද්ද බව හම්බ වෙනකොට කාටද සෝතාපන්න වෙන්න ඕනේ නැත්තේ කවුද නිවන් දකින්න ඕනේ නැත්තේ ඒකේ දෙන්නේ නේද දැන් සෝතාපන්නේන නිවන් දකින්න මම ඉන්නේපේ මම ඉන්නවා කියලා ලැබෙන්නේපේ සත්‍ය කරා යනකොට ආසත්‍ය හම්බ වෙන තැනදී මම නොයදීම අන්න මම යෙදීමේ වැරද්ද හම්බ වෙනවා ඉතින් මම යෙදීම වැරදි නම් ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැන් අපි හිතනවා කල්පනා කරලා අනාත්මයි අනාත්මයි මම කියලා ගැනීම වැරදි කියලා වැරදි කිය කියා අපි මම නැති නිවනක් හොයනවා. ප්‍රත්‍යක්ෂයෙන් දකිනකොට මම යෙදීමේ වැරද්ද මම යෙදීමේ වැරද්ද ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙනකොට මොකද වෙන්නේ? සෝතාපන්න වෙන්න රහත් වෙන්න කවුද යෙදෙන්නේ? මම යෙදීම ප්‍රත්‍යක්ෂයෙන් දැක්මට සෝතාපන්න බව කියනවා. තම යෙදීම වැරද්ද ප්‍රත්‍යක්ෂයෙන් දැක්මට සෝතාපන්න බව කියනවා. අපි මම නැති බව සෝතාපන්න හොයාගෙන යනවා. මම සම්පූර්ණයෙන්ම යෙදීමේ වැරද්ද බව දැකලා නිවීමට කියනවා අරහතය කියලා. අපි මම නිවන් දකින්න යනවා. ඔන්න සත්‍ය හොයන්න යන්නේ නැතුව අසත්‍යයක් මත පිහිටලා අනර්ථයක් ඔස්සේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. දැන් අනර්ථය අනර්ථයක් වෙන්නේ ධර්මය අහලමනේ. ඒ කියන්නේ ධම්මංග ධර්මය හද්දි අර්ථය අරන් අනර්ථය අදහන්න කියන්නේ ඒකනේ. ධර්මය හද්දිමයි වෙන්නේ. ධර්මය අහද්දිම අන්න අපට ගැළපෙන දේ අල්ලගෙන අනර්ථය ඔස්සේ ජීවිතය ගත කරනවා. එතකොට එහෙනම් පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න මේ ධර්මයේ තේරුම් ගන්න තැනදී ධර්මයේ තේරුම් ගන්න තැනදී මම ධර්මයේ තේරුම් ගන්න තැනදී නෙමෙයි ප්‍රඥාවට ධර්මයේ වැටහෙන තැනදී ධර්මයේ කරා යොමු වෙන තැනදී හමු වෙන මූලිකම සංයෝජන දුර්වීම කුමක්ද සක්කාය දිට්ඨිය මම වැරදි බව හම්බ වෙන එක එහෙනම් මට ගැළපෙනම වැරදිද කොහොමද මට ගැළපෙන්නේ මම ඉන්න නිසා එහෙනම් මම ඉන්නවා කියලා ගත්ත පදනම නිසා මට ගැළපුණා නම් ඒක සම්පූර්ණයෙන් අනර්ථයක්. ධර්මයේදී හම්බ වෙන්නේ මූලාරම්භයේදීම සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් මූලාරම්භයේදීම හමු වෙනකොට මම යෙදීම වැරද්ද බවක් හම්බ වෙනවා නම් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මට තේරෙන දේ වැරදි කියලා. ඒ මට තේරෙන්න විදිහක් නැණි මම යෙදීම වැරදිනවා. සත්‍ය කරා යමු වෙනකොට අන්න සිදුවෙන වැඩපිළිවෙල. නිවුණ කියන්නේ ඒක නැති වුණා නෙමෙයිනේ. තියෙන එක නැති වුණා නෙමෙයි. නිවුණ කියන්නේ ඒකයි. එතකම් පින්වතුනි අපි කරන්නේම ඒ නැති කරන වැඩපිළිවෙල. එහෙනම් මේ පටිච්ච සමුප්පාද න්‍යාය කියන්නේ ගැඹිහිර දෙයක්. ගැඹුරු දෙයක්. ගැඹුරුයි කියලා කියන්නේ ඇතුළට යන්න තියෙන දෙයක්, හොයන්න තියෙන දෙයක්. සත්‍ය ගවේෂණය කරන්න තියෙන දෙයක්. ඒ ගැඹුරු දේ හම්බ වෙන්නේ පින්වතුනි ප්‍රඥාවට. මට නෙමෙයි. මොකද ගැඹුරු දේ හම්බ වෙන තැනදී මම නොයදීමයි ප්‍රකට වෙන්නේ. මම යදීම වැරද්දයි ප්‍රකට වෙන්නේ. එහෙමනම් මේ පටිසමුපාද අපි විග්‍රහය මම හිතන්නේ දේශනා ගණනාවකින් විග්‍රහ විශාල ප්‍රමාණකින් කතා කරා. මේ විග්‍රහ ටික අපි කවුරුත් කැමැත්තක් තියෙනවා හරි දැන් මට මේක තේරුණා කියලා සතුටු වෙන්න. ගැළපුණා කියලා සතුටු වෙන්න. තේරුණා ගැළපුණා කියලා සතුටු වෙනවා නම් ඒ කෙනාට තේරිලාම නැහැ. ඇයි ඒක තේරෙන්න තේරෙන්න අනාත්ම බව ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මමත්වයේ හම්බෙන්න හම්බෙන්න අසත්‍යය දුර වෙන්න දුර වෙන්න ඇතුළත සංයෝජනය දුරු වෙන වැඩපිළිවෙලක් හම්බෙන්නට ඕනේ. අභිධම්මේ අභිවිනී උලාර පාමොච්චක්. දැන් ගැඹුරු දෙයක් කියනකොට තේරෙන එකක් නෙමෙයිනේ. දැන් ඔන්න ලින්ක් කටේ ඉඳලා බලනකොට අඩිය තියෙන යට අඩියට ගියාම ආය යටක් නැහැ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පටිච්චසමුප්පාදේ ගැඹුරු නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? දැකලා. සරලයි දැන්. බුදුරණවහන්සේ පැහැදිලි කරන එහෙම කියන්න එපා. ගැඹුරු නිසායි ලෝක සත්‍යය මේක අවබෝධ කරගන්නේ නැත්තේ. නමුත් දැකපු කෙනාට සරලයි. ගැඹුරු නෑ. එතකොට ඒක දැක්කාට පස්සේ මොකද වෙන්නේ? අනාත්ම බව හම්බ වුණ සංයෝජනේ දුරු වුණ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ මම වෙදී වැරද්ද හම්බ වෙනවා. එතකන් ලෝක ප්‍රඥාත්ති මම දාගත් ඔක්කොම වැරදි. ගැඹුරු බවක් හම්බෙනකොට ඔන්න මොකද්ද ගැඹුරු බව කියන්නේ? තමන්ගේ කෝණයට සැසඳෙන්නේ නැහැ. මොකද තමන්ගේ කෝණයට සැසඳෙනවා නම් ගැළපෙනවා නම් එතන තියෙන්නේ ලෝක ප්‍රඥාප්තිය සසඳලා. වචන ටික වෙනස්. අපි මේකට අර ගණද්‍රව වායු වෙනුවට පඨවි ආපෝ තේජෝ වායෝ දාලා ඔන්න ඔය විදිහට අපි වචන ටික වෙනස් කරලා අපි මේක ගලපලා ලස්සන තේරුම් ගන්න ලෝක විග්‍රහය. හරි තේ හරි ලස්සන තේරෙනවා පටිසමුපාදයට. හැබැයි සංගෝචනේ දුරු වෙන්නේ අපි හිතනවා මම මේකම කියලා ගන්නෙ නෑ මේකයි සංගෝචනේ දුරු කියලා. නමුත් ප්‍රත්‍යুৎපන්නව පංචපාස්කන්ධි මම කියලා අරගෙන මේ හිතන හිතලුවක් ඔහේ කියවන එකක් ප්‍රායෝගික දෙයක් නෙමෙයි ප්‍රායෝගික මම කියලා යෙදීම වැරද්දයි කියලා හම්බෙලා නැහැ එතකොට මේ ගැඹුරු දෙයක් ඔස්සේ යමු වුණාට පස්සේ අභිධම්මේ අභිවිනේ උලාර පාමෝඤ්ඤා. දෙකම එකට කතා කරන්නේ තනි එක කතා කරන්නේ. මොකද අභිද අභිවිනේ කියනකොට ඇතුළත වෙනම හික්මීමක් තියෙනවා ගැඹුරු හික්මීමක්. දැන් අතන කාය සංවරයක් වචී සංවරයක් ලෝකේ කරන එක මේ පිටකයේත් එක්ක අපට හම්බුන විනය පිටකයේත් එක්ක. විනය පිටකයේත් එක්ක. හැබැයි අභිවිනය කියන්නේ ඇතුළතින් හික්මන ගැඹුරින් හික්මන. අන්න ඒක එතකොට ඒ ඒ හික්මීම යාට ප්‍රකට වෙනවා. ගැඹුරු හික්මීම. ඒ කියන්නේ ඒක දැන් හික්මිනවා කියන එක නෙමෙයි ඒක ගැඹුරු හික්මීමක්. අන්න ඒක යාට ප්‍රකට වෙන්නට ඕනේ. ගැඹුරු හික්මීමක් කියලා ප්‍රකටනකොට දැන් කරනවා එකක් නෙමෙයි. ගැඹුරු බවක් එක හම්බ වෙන්නේ. අපිට මේ ගැඹුරු බව සරල වෙලානේ. ඒක සංකීර්ණ වෙලා. සංකීර්ණ සරල විග්‍රහයක් කියලා. ඒක දැන් මෙතන අපිට මෙතන තේරෙනවා නම් ඒක ගැඹුරු වෙන්නේ නෑනේ. සරලයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සරලයි කියලා. තේරෙනවන සරලයි. තේරෙන එකට ගැඹුරු කියලා විග්‍රහ කරන්න දෙයක් නැහැ. ලස්සනට ගැලපෙනවන එක සරලයි. සංකීර්ණ සරල දෙයක්. මේ අභිධර්මයේ අභිවිනී උලාර පාමොච්චන් කියන්නේ ගැඹුරු දෙයක් හම්බ වෙනකොට නැත්තම් තමන් වැරදි කියලා තමන්ට නොතේරෙන තව ඇතුළකට යන්න තියෙන දෙයක් හම්බ වෙනවා. මේ සසඳන ඔක්කොම වැරදි. ධර්මයත් සසඳන ඔක්කොම වැරදි. හික්මන ප්‍රතිපදාවක් සැසඳෙන ඔක්කොම වැරදි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂයෙන් හම්බ වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ කෝණේ වැරදිනේ හික්මිච්ච එකත් වැරදි තේරිච්ච එකත් වැරදි ඔක්කොම වැරදි මෙන්න මේක හම්බ වෙනකොට මේ නාත කරන ධර්මයක් කියනවා අනාත නොවන කෙනාගේ ධර්මයක් කියන උලාර පාබොජ්ජං අන්න ප්‍රමුජිතභාවයක් හටාර ගන්නවා කියනවා අනාත වෙන්නේ නැති කෙනෙකුගේ ලක්ෂණේ ඒ තරම් නෙමෙයි. එවැනි දේම අහන්න කැමති. එවැනි දේම අහන්න කැමති. ඒක නාත කරන ධර්මයක්, අනාත නොවන ධර්මයක්. හැබැයි අපි කැමති නැත්තිම ඕකට. ඒ කියන්නේ අපි ඇයි කැමති නැත් අපි අනාතයි. සම්පූර්ණයෙන්ම අනාතයි. අපි කැමති මොකේද? අනේ තේරෙන, ගැළපෙන සැසඳෙන දෙයක් අහින හම්බෙනවා නම් පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ කියන්නේ අපි අනාතයි තාම. අපිට තාම නාත කරන ධර්මයක් නැහැ. පිළිසරණ වෙන ධර්මයක් හම්බෙලා නැහැ. ඇයි? අපිට ප්‍රීතියක් හටගන්නේ නැහැ මේ වෙනකොට. ඇතුළත සංගෝචනයේ දුර වෙන ප්‍රතිපදාවක් හම්බෙද්දී ප්‍රීතියක් හටගන්නේ ඒකට කැමැත්ත නේ අහන්න. ඒ කියන්නේ අනාතයි. අන්න පිළිසරණක් නාත වෙන්න නම් ඒ දේ ඇහෙනකොට ගැඹුරත්වයක් ධර්මයේ ගැඹුරත්වයක් හික්මීමේ හම්බ වෙනකොට ඒ කියන්නේ යට තව ගැඹුරු තියෙනවා තේරෙනව නෙමෙයි සංකීර්ණ වූ දෙයක් නෙමෙයි සරල ගැඹුරු දෙයක් මෙන්න මේක හම්බ වෙනකොට එයාට ඒකෙදි උලාර පාමොජ්ජයක් හම්බ වෙනවා මෙන්න මේ විදිහ දෙයක් අපට ධර්මයේ ඇහෙදි හම්බුනේ නැත්තම් පින්වතුනි ධර්මයේ ඉගෙන ගත්ත කියන එකේ අර්ථය වෙලා නැහැ අනර්ථයයි වෙලා තියෙන්නේ. අනර්ථය කියන්නේ නිවන් බුදුරණවහන්සේ යමකින් ඉස්මතු කරන්නේ නිවන් මාර්ග ඒ අර්ථය හරගෙන නෑ වෙන දෙයක් අරගෙන. එක අර්ථයක් නෙමෙයි එක අනර්ථයක්. හැබැයි Tamanට අර්ථයක් වෙලා. Taman ප්‍රයෝජනයක් වෙලා. Tamanට සැසඳිලා. හැබැයි බුදුරණවහන්සේ දීමේ අර්ථය වෙලා නැහැ. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඇහෙන තැන සිදුවිය යුතු එකම කාරණාව යෝනිසෝ මනසිකාරය වෙන්නේ. සම්මාදිතේ ප්‍රත්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒක පින්වතුනි බලෙන් කෙනෙකුට බාහිරින් කියන දෙන්න බෑ. ඒ කාරණාවේ වචන විතරක ඔසේ සසඳන එකක් නෙමෙයි. ඒක ආධ්‍යාත්මික කෙනෙකුගේ ලක්ෂණයක්. ඒක ඒක බුදු කෙනෙක් බාහිරින් පහළලා උලුප්පල ගන්න එක නෙමෙයි. ධර්මයේ දීමෙන් එයාගේ යෝනිසෝ මනසිකාරය ඉපදෙනවා. ඒ හැකියාව තියෙන කෙනාට හැමෝටම වෙන්නේ නැහැ. හැමෝටම එක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඒ කෙනෙකුට විතරයි. බුදුවරු කොච්චර පහළවත් වැඩක් නැහැ එවැනි අය ලෝකේ නැත්තම්. එවැනි අය ලෝකේ ඉන්නට ඕනේ. එවැනි අයටයි බුදුවරුගේ ධර්මය. අර අසනීපකාරයන් උදාහරණයක් මතක ඇති. එහෙනම් අපි ඔන්න ඔය ගතිය එක්ක අපි යමු වුණොත් කවදා හරි අපට ওই ඉලක්ක කරා යන්න පුළුවන් වෙයි. හැබැයි අපි දැනුත් මග හැරුණොත් පිංගතුණි මොකද වෙන්නේ? අන අතීතේ වුණා වගේමයි වෙන්නේ. ඒකට පුංචි උදාහරණයක්. ඒ තමයි ඔබට මම මේ දවස්වල නිතරම කියනවා පෙස්සගේ උදාහරණය. පෙස්ස. පෙස්ස කියලා කියන්නේ බුදුරණවහන්සේ S2කින් දැක්ක කෙනෙක්. S2කින්ම දැක්කා. බුදුරණවහන්සේ සම්මුඛයේ ඉඳගත්තා. සංඝයා අතරම සම්මුඛයේ ඉඳගත්තා. බුදුරණවහන්සේ ඉස්සරහා බුදුරණවහන්සේ ධර්මයක් දේශනා කරන කන් දෙකෙන් ඇහෙනවා. කොහොම පුණ්‍යවන්තයෙක්ද? ඒ තරක් නෙමේ පින්වතුනි. ඒ ධර්මයේ දැකීමේ සෝතාපන්නී මේ හැකියාවක් තියෙනවා. අති ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්. ඒ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවට අදාළ ධර්මයක් දැන් ඇහිමින් පවතිනවා. කාගෙන්ද ඇහෙන්නේ බුදුරන් වහන්සේගේ කටින්මයි ඇහෙන්නේ. බුදු මුවින්මයි ඇහෙන්නේ. ඇහිමින් පවතිනවා. සෝතාපන්න වීමේ හැකියාව තියෙන කෙනාට සෝතාපන්න වීම සඳහා ධර්මයේ ඇහිමින් පවතිනවා. එහෙම හිටපු පෙස්සට තමන්ගේ රාජකාරිය මතක් වෙලා ඒක උතුම් වෙලා බුදුරණවහන්සේට වන්දනා කරලා යන්න යනවා. දැන් ඒ කවුද? සෝතාපන්න වෙන හැකියාව තිබිච්ච ඊට අදාළ ධර්මයේ බුදුරණවහන්සේ කියද්දී බුදුරණවහන්සේ සම්මුඛයේ ඉඳගෙන ඒ ධර්මය අහද්දී හැකියාව තියෙන කෙනා තමන්ගේ රැකියාව අවශ්‍යතාවය මතක් කියලා යනව යන්න බුදුරණවහන්සේ කියන තා චුට්ටක් කියලා හිටියන ගැස හොතාපන්න වෙනවා. නැති වුණ අවස්ථාව. නැති වුණා. ඇයි නැති වුනේ? තමන්ගේ දෙයට තැන දුන්නා. අපිත් අද ධර්මයේ ඉගෙන ගනිද්දී තමන්ට ගැළපෙන සැසඳෙට දෙන තැන දීලා ඕක අහිමි කරගන්නවා. අර පෙස්ස අහිමි කරගත්තා වගේ. අපිත් අතීතේ කොච්චර අහිමි කරගන්න නැද්ද ওই විදිහට. ඒ පෙස්ස අහිමි කරගත්තා වගේ. අදත් අපි ඒක අහිමි කරගන්නවා. ඒ පෙස්ස අහිමි කරගත්තා වගේ. ආය හම්බෙන්නේ නැහැ. ආය පෙස්සට ආය හම්බුන්නේ නැහැ ධර්මෙ. මොකද ඒ හැකියාව දුරු වුණා. අපටත් එහෙම කොච්චර වෙන්නේ නැද්ද? අදත් එහෙම වුණොත් පින්වතුනි අපිත් තාමත් අවසනාවන්තයෝ. අනාථයෝ නාත කරගෙන නැහැ. අනාථයෝ තාමත්. ඒ නිසා මෙතන අනාථ වෙන්න එපා. නාථකරණයක් බවට පත් වෙන්න ඕනේ. ඒ සඳහායි අපි මේ පටිච්ච සමුප්පාද න්‍යාය කතා කරේ. ඉතින් ඔබට මේ කරුණු වලින් සසර බිය ඇති කරගන්න පුළුවන්. මේ පුජ්‍යලත්වයේ තුල හීනත්වය ඇති කරගන්න පුළුවන්. බාලත්වය ඇති කරගන්න පුළුවන්. මේ අපිව මුලා කරන මුලාව හඳුනගන්න පුළුවන්. අර තාලපට තේර ගාතාව නිඳා කරනවා හිතට. ඒ හිත නුඹ නිසා මම මේ මිහිම සසරේ ආවා. නුඹමයි මාව නුඹකට යවුවේ. කිය කියා හිතට නිඳා කරනවා. තාලපට තේර ගාතාවේ. අපට හිම එකක් නෑ. අපි හිතට ගලපන්නමයි කැමති. මට ගලපන්නමයි කැමති. නින්දාවක් වෙන්නේ අපි තුලින්. සැසඳෙන්නමයි කැමති. ඒ නිසා මේක අහිමි කරගන්න හොඳ නැහැ. මේ ලැබිච්ච අවස්ථාව මේක උතුම් අවස්ථාවක්. අපි හිතුවට පින්වත්නි අපි මේකෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. ඇත්ත අපි ප්‍රයෝජන ගන්නවා. ඒ තමයි අර පුංචි දරුවාර මුට්ටිය උයාගෙන කෑව වගේ ප්‍රයෝජනයක්. හැබැයි අර්ථය අරගෙන නැහැ. නිවීම කියන තැනට යමු වෙන්නේ. එහෙමනම් මේකදී උත්සාහ කරන්න ඕනේ. අපි කරා යොමු කර ගැනීම ඉලක්කය එක්ක ඒ තමයි සත්‍ය ඉලක්කය මේ ධර්මය ඉගෙන ගන්න. ඔබට පටිසම්පාද විග්‍රහ කරේ. ඒ තේරුම් ගැනීම පිණිස සංයෝජන දුරු කිරී ගැනීමක් හේතු වන විදිය පටිසම්පාද විග්‍රහයක් අපි කතා කරා මිසක් ධර්මයක් එක කරගන්න විග්‍රහයක් නෙමෙයි කතා කරේ. සංයෝජන දුරු වෙන විග්‍රහයක්. ඔන්නෝක අපට හම්බ වෙන්නට ඕනේ. ඉතින් එහෙනම් පටිසමුප්පාද විග්‍රහය මෙතකින් ඉවර වෙනවා. ඔබට තියෙන ප්‍රශ්න අදත් අහන්න පුළුවන්. තව එක සතියක් අවස්ථාව දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ඉනිසා දේශන අහලා ඒ තියෙන ප්‍රශ්න මතුවෙනවා අහන්න පුළුවන්. ඊට පස්සේ පටිසමුප්පාද සාකච්ඡා ටික ඉවර කරනවා. හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා සරණ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං. ඉතින් ඔබ වහන්සේ අදත් මේ පටිසම්පාද දේශනා මාලාවේ අවසාන කොටසේදී ඊටාම් හොඳ විග්‍රහයක් ඉදිරිපත් කරා. එහෙමනම් සියලු දෙනාම අපිට තියෙන ප්‍රශ්න ස්වාමින් වහන්සේගෙන් අහලා දැනගන්න මම හිතන්නේ දැන් සුදුසු කාලයයි කියලා. එහෙනම් ඔබට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අකුසල මූල කුසල මූලය කුසල කර්මයට අකුසල කර්මයට හේතු වෙනවා කියන න්‍යායෙන් සම්මාදිට්ඨියට පැමිණීමේදී ස්වාමිනාංශ උපේක්ෂා සහගත සාමාන්‍ය සිතවිල්ලක් ආවොත් එතනදී ලෝභ ද්වේෂ අනිත් ඒ කුසල අකුසල මූල තියනවා කියන එක වටහා ගන්න කෙසේද ස්වාමිනාංශ පැහැදිලි කර දෙන්න කරුණාවෙන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි උපේක්ෂා සහගත සිතවිල්ලක් ආවත් දැන් අපිට ඇත්තට ලෝභ දේශ මොහ තුනම තියෙනවා දැන් අපි ඔය එකක් එකක් එක්කෙන කතා කරන්න යන්නේ. ලෝභය, රාගය සහ ද්වේෂය කියන කාරණාව අපට සංකල්පීමේ රාගයක් එක්ක පවතින මූලික දේ තියෙනවා කාමයට එක්ක. ඊළඟට තියෙන දේ තමයි කාම රාගය දුරු කරාට රාගය කියන එක දුරු වෙන්නේ නැහැ. ඒකට රූප රාග අරූප රාග තියෙනවා. ඒක අපට තේරෙන්නේ නැහැ මොකද අපි මොකක් හරි පැවැත්මක් එල්බගෙන ඉන්න නිසා. ඒකට හේතුව මෝහය. ඒ මෝහය ඇතිතන තමයි මේ සියලුම දේවල් වල ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර මෝහය මත පදනම් වෙලා ඉන්න නිසා අපට මෝහය කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. එහෙනම් මේ මෝහය කියන මූලය හොයන්න සිද්ධ වෙනවා. ඒක මට කවදාවත් හොයන්නත් බෑ. මොකද මම ගොඩනගලා තියෙන්නෙම මෝහයත් එකමයි. අන්න එහෙනම් අපට මේකෙදි හම්බ වෙන්නට ඕනත්තේ මොකද්ද? මේ කාරණා අහන තැනදී ලෝකයේ තුල අපි පනවගත්ත මේ පනව ගැනීම නැත්නම් අපි දාගන්න ප්‍රඥප්ති අපි දාගන්න සංකල්ප මෙන්න මේ හැම එකක් එක්කම අපි මේක මනින්න යන්නේ. ඒ සංකල්ප ප්‍රඥප්ති විවහාර කියලා කියන්නේම එක විවහාර කරනවා කියන්නේ පුජ්‍යලයක එක්ක පනවන පැනවීම. හැබැයි මේ මෝහය කියන කාරණාව ප්‍රකට වෙන දේ තමයි පුජ්‍යල බවක් නැත්නම් අනාත්ම බවක් හම්බ වෙන එක. අනාත්ම බවක් හම්බ වෙන කාරණාව තවත් කෙනෙක් මනින එකක් වෙන්න බෑ. තව කෙනෙක් මනින එකක් වෙනවා නම් ආයෙත් මැනීමම තියෙනවනේ. ආයෙත් කෙනෙක් ඉන්නවනේ. එහෙනම් බලන්න මේක කොහොමනම් සියුම් දෙයක් මෙතන විග්‍රහ වෙලා තියෙනවද කියලා. එහෙනම් අපට බුදුවරු ධර්මයේ දෙන තැනදී ඔන්න අපි හැම වෙලෙම වරද්ද ගන්න කාරණාව. අපි හැම වෙලෙම වරද්ද ගන්න කාරණාව තමයි අපට යම් කිසි දෙයක් සැසඳෙන්නේ නැති වුනහම ඒ කියන්නේ අපට යම් කිසි විග්‍රහයක් තේරෙන්නේ නැති වුනහම යම් කිසි විග්‍රහයක අර්ථයක් නොතේරුනහම අපට ඒක යෝනිසෝ මනසිකාරයක් කළ යුත්තක් බව එක සතුටක් අට ගන්න ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ උලාර ප්‍රාමෝද්‍යයක් එන්නේ නැහැ. අපි හැම වෙලෙම අපට කැමැත්තක් තියෙනවා අපි දන්න අපට තේරෙන සැසඳීමකට යනවා. ඒ කියන්නේ අපි අර සත්‍ය ධර්මයේ සත්‍යයි කියලා අල්ලගෙන ප්‍රත්‍යක්ෂ වෙන අපට ගැළපෙන සියල්ලම අසත්‍යයි කියලා හම්බෙන එකක් උයි මේ සංගෝචන දුර්වීම වැඩපිළිවෙල තියලා තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු සත්‍යයි කියලා කාරණාව හම්බෙන තැනදී අපට ප්‍රත්‍යක්ෂ අපට ගැළපෙන අපට සැකෙන අපට තේරෙන මම දන්න මට වැටහෙන ඔක්කොම අසත්‍යයි කියලා හම්බෙන්නට ඕනේ. ඒ කියන්නේ මට සැසඳෙන්නෙම නෑ. මට ගැළපෙන්නෙම නෑ. මට හරියන්නේම නැහැ. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ ධර්මයේ අහනකොට යෝනිසමනසිකාරය කරනකොට. ඔන්න ඔය අවස්ථාව ලෝකයේ අයට සතුටක් ගෙන දෙන දෙයක් නෙමෙයි. ලෝකයාට ඔක දුකක්. එක එක මදිකමක්. එක නිකන් අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපි කවුරුත් කැමති නෑ මේ එහෙම වෙනවට. එක ලෝකයේ ස්වභාවය. එක අනාථ කරන ධර්මයක්. නාත කරන ධර්මයක් වෙනවා. මොකද්ද? එහෙම එනකොට ඒ විදිහ යමක් සිදු වෙනකොට ප්‍රමුදිත භාවය පාමොජ්ජ කුලාර පාමොජ්ජ කට ගන්නවා. එයි ගැඹුරු බවක් හම්බෙනකොට දැන් ගැඹුරු බව කියන්නේ සරල බව නෙමෙයි. අන්න අර තමන්ගේ කෝලෙට නොසැසඳෙන තමන්ගේ කෝලෙට නොගැලපෙන තමන්ගේ කෝණේ හා එක් නොවන තමන්ගේ විග්‍රහය හා එකතු නොවන. ඒ කියන්නේ තමන්ට මනින්න බෑ. අන්න එහෙනම් එතකොට එතනදී සිදුවෙන දේ තමයි යෝනිසමනසිකාරය කරන්න. අන්න යෝනිසමනසිකාරී. පටිපුච්චාවිනීතා විචක්ෂණී. මෙන්න මේක කරන්න යෙදෙනවා. හැබැයි ඒක ගැලපෙන්නේ ඒක කරනවා කියන්නේ ගලපනවා කියන එක නෙමෙයි තව එකක් ගැලපුවා. ආනික නෑ ගැලපි මම ඕනේ ආය සංයෝජනේ වැඩෙනවා. ගැලපෙන්නේ නැහැ කොහෙන් ගියත්. ගැලපෙන ගැලපෙන එක Tamanට තේරෙන තේරෙන එක වැරදි. කවදාවත් අපට ඒ මූලය හේතුවෙන් අකුසලයේ හටගන්නවා කියන එක මගේ කෝරට ගැළපීලා හම්බෙන විග්‍රහයක් නෙමෙයි. ඒ මූලය නිසා අකුසලයේ හටගන්නවා කියලා දකිනකොට දුර වෙන සක්කාදිට්ඨිය. දුර වෙන්නේ අසත්‍ය. දුර වෙන්නේ සමන්ගේ කෝණේ. සත්‍ය කරා යොමු වෙනවා. එහෙනම් ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙනවා කියලා කියනකොට ඇතුළත සංයෝජනයේ දුරුවීමක් එකයි ඒ දහම කරා යොමු වෙන්නේ. අන්න දහම කරා යොමු වෙනකොට එහෙනම් ඒ විග්‍රහය බුදුරණවහන්සේ වෙන විග්‍රහය එච්චරමයි. ඒ ටික විතරයි විග්‍රහය. හැබැයි ඒ විග්‍රහය තේරුම් ගන්න මානසිකාර කරන්න යොමු වෙන්න වෙනවා. ගලපන්න නෙමෙයි. ගැලපුණා නම් ඒ විග්‍රහය අර්ථය හම්බෙලානේ අනර්ථය හම්බෙලා තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය කරන්න යොමු වෙනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු කාරණාව? ඒක විමසන්න විමසන්න මොකද තේරෙන්නේ නැති නිසා ගැළපෙන්නේ නැති නිසා ගැඹුරු නිසා. ගැඹුරු කියන්නේ ඒකට. ගැඹුරක් යට ගැඹුරක් තියෙනවා. ලින්ක් අඩිය ලින්ක් කටට ගිහින බලනොත් ලින්ක් පතුලක් පේනවා ගැඹුරුයි. ඔන්න ගැඹුරක හික්මීමකුත් තියෙනවා ගැඹුරක් ධර්මයකුත් තියෙනවා. ගැඹුරු හික්මීම ඒ දෙකම එකට ඉදෙන්නේ. එතකොට ඒ අභිධර්ම අභිවිනය දෙකම එකට ධර්ම විනය එකට අභිධර්ම අභිවිනය එකට ඔන්න මේ දෙක එකට යෙදෙනකොට ගැඹුරක් ඇති බව හම් වෙනකොට මොකද කරන්නේ? ඒක හොයාගෙන යනවා. ඒ කියන්නේ Tamanට හැදෙන්නේ නැති එක හොයාගෙන යනවා. හොයාගෙන යන්නක තියෙන්නේ ක්‍රමයකට. ඒ ක්‍රමය තමයි විචක්ෂණය. ඒ ක්‍රමය ඒ ක්‍රමයෙන් ගොඩ හොයනවා. විචක්ෂණය කරනවා. ඒක හේච්ච තැනදී මිනිහ හතුරකුත් හට ගන්නවා. ප්‍රමුදිත භාවයක්. ප්‍රීතියක්. එයි ගැලපුන්නේ මන් දන්න දේ වැරදි. එයි ශ්‍රද්ධාව එක බුදුරණවහන්සේ කිව්ව එක එක්ක බලනකොට මම දන්නේක සම්පූර්ණේ කරදී සතුටක් හට ගන්නවා. ඔක ඉන්නේ ලේසියෙන්. ඔකට ප්‍රශ්නේ තියෙන්නේ. උන සතුට හට ගන්නවා. ප්‍රමුදිත භාවයක් හට ගන්නවා. ඒකටම කැමති. ඔන්න මේකත් එක්ක දැන් කල්පනා කරන්න පටන් ගන්නවා. කල්පනා කරන්න පටන් ගන්නකොට කටවන් ගන්නකොට ඒක යෝනිසෝ මනසිකාරය කරනකොට ඒක කොහොමද ගැලපෙන්නේ කියලා සසඳන්නේ කියලා බලනකොට කල්පනා කරන්න කරන්න සැසඳෙන ඔක්කොම වැරදි. හැම වෙලෙම වැරදි. සැසඳෙන සේරම වැරදි. ප්‍රඥප්ති සේරම වැරදි. දැන් මොකකටද පහරක් වදින්නේ? සංයෝජනයේට. මොන සංයෝජනයේටද? සක්කාය දිට්ඨිය නම් වූ සංයෝජනයට. කියන්නේ මම කියලා යොදන එකේ වැරද්ද හම්බ වෙනව ඔන්න ප්‍රායෝගිකව. හිතනව නෙමෙයිනේ. දැන් අපි ඔන්න කල්පනා කරලා හිතෙනවා අර රූපය අර වේදනාව මේ කුසලිය මේ කකුසලිය ආ මෙතන මම කියලා ගැනීමද මේ කල්පනාවක් මමනේ කරන්නේ සක්කාදිට්ඨිය දුරු වෙන්නේ මං කල්පනා කරලා හිතනවා මට දැන් සක්කාදිට්ඨිය නෑ කියලා ප්‍රත්‍යක්ෂ සක්කාදිට්ඨිය දුරු වෙන්නට ඕනේ ප්‍රත්‍යක්ෂව මට පහරක් වදින්න ඕනේ කියන්නේ මම විනාශලයට පහරක් වදින්න ඕනේ මම සම්පූර්ණයෙන් අසත්‍යයි කියන හැම වෙලේම පහරක් වදින්න ඕනේ අර විදිහට ධර්මයේ කල්පනා කරන්න කරන්න පහර වදින්නේ කාටද? මට මට පහර වදින උරට සංයෝජනයේට පහර වදිනවා. සංයෝජනයේට පහර වදිනවා කියන්නේ ධර්මයේ හරි. ධර්මයේ ගැළපුණා නම් මට මම ඉඳලානේ. ධර්මයයි හරි. මට ගැළපුණා නෙමෙයි ධර්මයයි හරි. මෙන්න මේක තේරුම් ගන්න අපට හරි අමාරුයි. ධර්මයේ හරි කියන්නේ කොහොමද මට ගැළපෙන්නේ නැත්තම්. මට ගැළපෙන්නේ නැත්නම් ධර්මය හරි කියන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. ධර්මයේ හරි මට ගැළපෙන්නේ. මට ගැළපුණේ මගේ කෝණයටනේ. මට ගැළපෙන්නේ මගේ කෝණයටනේ. මගේ කෝණයට ගැළපෙන්නේ මම ඉන්න නිසානේ. මම ඉන්න නිසා මගේ කෝණයට ගැළපෙනවා. හැබැයි මම නොයදෙන බව හම්බෙනකොට ධර්මයේ හරි මගේ කෝණේ සම්පූර්ණින් වැරදි. ඔන්න සංයෝජන දුර වෙන්න පටන් ගන්නවා. එහෙනම් අකුසල මූලයෙන් අකුසලිය හට ගන්නවා කියලා මේ න්‍යාය දකින තැනදී සම්මාදිට්ඨිය ඇති වෙනවා කියන්නේ ඇතුළත මොකක් සිදු වෙලාද? සංයෝජනේ දුර වෙලා. ඔන්න ඔය සංයෝජනේ දුර වෙන ප්‍රතිපදාවක් හම්බ වෙලා. දැන් අපි අර වෙනම ඥානයක් කියන කාරණාව ඇති කරගත්තට පස්සේ සංයෝජනේ දුර වෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඥානය ඇතිවීම කියන්නේ සංයෝජනේ දුර වීමට. සංයෝජනේ දුරු වීම කියන්නේ කල්පනා කිරීමක් නෙමෙයි. ඥානෙ ඇතිවීම කියන්නේ කල්පනා කිරීමක් නෙමෙයි. සංයෝජනේ දුරු වීමදී ඥානෙ ඇති වෙනවා. මෙන්න මේක අපි හොඳට කල්පනා කරන්න වෙනවා. මේක අපි කල්පනා නොකරොත් වින්නතුනේ අපි හැම වෙලෙම මේ ලෝකයේ යන රැල්ලක් තියෙනවා දැන් අපි අහලා තියෙනව නේද උඩුගම්බලා යෑමක් කියලා මේ ධර්ම මාර්ගයේ උඩුගම්බලා යන්න පුළුවන්ද? විශාල සැඩපහරක් ගහගෙන යනවා පහලට. විශාල සැඩපහරක්. අප පරිණෝ මම සරල උදාහරණයක්නේ. අපට උඩුගම්බලා යන්න පුළුවන්ද? බෑ නේද? පල්ලටම යන්නේ. ස්වභාවය ඒක. පල්ලටම යන්නේ. යන්න බෑ උඩට. මේ ධර්මයේ උඩුගම්බලා යෑමක් කියනවා. ඇයි අපි යන්නේම අපි මේ ඉගෙනගත් රටාවට අපි මේ සසර යන රටාවට අපට මේ ගැළපෙන රටාවට අපට තේරෙන අපි යන්න යන්නේ ඒකටම සංගෝචන දුරු වෙන වැඩ පිළිවෙලකට යන්න නේ නේ කැමති නේ ඒකට යොදන්න අමාරුයි හැබැයි දැන් මේ විදිහට ඇහෙනකොට ඇහෙනකොට පොඩ්ඩක් හරි හිතෙනවනම් මොකද්ද මේ සංගෝචන දුරු වෙනවා කියන කාරණාව කියන්නේ දැන් අපි නිකන් කතාවලට කියන ඔඩුගම්බලා යනවා වගේ කියලා. ඒ අර මේ සමාජයත් එක්ක හසඳලා එච්චරයි. මේක මේ විමුක්තිකාමින් එක්ක බලන්න ඕනේ. ಭಾರತೀಯ සමාජයේ ඉන්දිය සමාජයේ අතීත හිටපු ඉන්දිය සමාජයයි. ඒ කට්ටිය ගැන විග්‍රහ කරනවා පරප්පවාද නැත්නම් ශ්‍රමණවරුන්ගෙන් හිස් ශාසන තුල රාගය නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව, ප්‍රපංච නැති බව, තණ්හා නැති බව උපාදාන කාම දිට්ඨි සීලබ්බත උපාදාන නැති බව ප්‍රත්‍යක්ෂ කරපුවා ඉන්නේ ඒ උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු. ඒ මොකද්ද? ගංගාව යන පැත්තට යෑමක්මයි. ශ්‍රමණවරු නෑ සෝතපන්නවත් නෑ. මගවත් නෑ. ගංගාව යන පැත්තට යන කට්ටියන්ට ප්‍රත්‍යක්ෂයි මොකද්ද? රාගය දුරු බව, ද්වේෂය දුරු බව, මෝහය දුරු බව, ප්‍රපංච දුරු බව, උපාදාන කාමදිට්ඨි සීලබ්බත උපාදාන දුරු බව, තණ්හා දුරු බව. ඒවා ප්‍රත්‍යක්ෂයි කාටද? ගංගාව යන පැත්තටම යන කට්ටියන්ට. එහෙනම් බලන්න මේ අනිත් පැත්තට යනවා කියන එක කොහොම එකක්ද? අසනත් ප්‍රත්‍යක්ෂයි කියනවා. නවත් ශ්‍රමණවරුන්ට. උඩට යනවා කියන එක එහෙනම් කොහොම එකක්ද? ඔන්න බුදුවරුන්ගේ ධර්මයේ තියෙන වටිනාකම. බුදුරුන්ගේ ධර්මයේ තියෙන දුර්ලභකම මේක තේරෙන්න තේරෙන්න පින්වතුනි අපට මේ ධර්මයට වැදගත්කම එන්නෙන්න වැඩි වෙනවා තමන්ගේ තියෙන වැඩක් නැතිකම එන්නෙන්න වැටහෙනවා මේ ධර්ම වැදගත්කම එන්නේ ඒ නිසා ඔන්න ඔය වැඩපිළිවෙලයි අපට ඒ ධර්මයේ ඇහෙන තැනදී හම්බ වෙන්නට ඕනේ නැත්තේ. ඒක හම්බුනොත් අන්න අපි ධර්මයේ හරියට ඇහුවා වෙනවා ගැළපීම නෙවෙයි. එහෙනම් ඔබතුමියටත් ඒ යෝනිසෝ මනසිකාර්ය කරන්න ඕන දෙයක් හම්බෙලා තියෙනවා. සැසඳෙන්න ගැළපෙන්න නෙවෙයි. දැන් යෝනිසෝ මනසිකාර්යයකට ඉඩ තමන්ගේ රාමුව වැරදි බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඉඩ. යම්කිසි කෙනෙකුට ඕක අහුනට පස්සේ ඔන්න හරි. අහ දැන් ඒක තේරෙනවා. අකුසල මූලයෙන් අකුසලයි හට ගන්න හැටි හරි දැන් තේරෙනවා. කවුද? අනර්ථය ගත්ත එක්කෙනා. අර්ථයක් කරන්නේ. ඒ තේරුණානේ තේරුණේ කාගේ කොනටද? තමන්ගේ කොනට. වැඩුණේ සංයෝජනේ. ගියේ අර ගංගාවේ පහළටමයි. ඔන්න තේරෙන්නේ නැත්නම් අන්න ගැඹුරුයි කියලා හම්බෙලා තියෙනවා. හැබැයි එතන සතුටු වෙන්න බෑ ගොඩක් වෙලාවට. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගැඹුරුයි. දැන් ගැඹුරු හික්මීමකුත් එතන තියෙනවා. අන්නේ බව හම්බුණා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? කරන්නේ යෝනිසෝමනසිකාරය කරන්න පටන් ගන්න තියෙනවා. ධර්මයේ හෙලි සිදු වෙන්නට ඕනත් ඒක. එතකොට මොකද්ද වෙන්නේ? යෝනිසෝමනසිකාරය කරන්න කරන්න හම්බෙන ඔක්කොම වැරදි. ඔක්කොම සත්‍යයි. ඒතර පහර වැදුනේ මට සංගෝජනෙට පහර වැදුනේ. අන්න උඩුගම් බලා යන්න පටන් ගන්නවා. අන්න ඒකට ඔය විදිහට හම්බවීමම මාර්ගයට යන්න හේතුවක් වෙනවා. ඕක තේරුණා කියලා හම්බුණා නම් මාර්ගයට යෑමක් නෙමෙයි අනර්ථය කරාමයි යන්නේ ලෝකේ පැත්තෙන් අර්ථයක් වුණාට නිවන් මඟ යෙදෙන්නේ නෑ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ කිව්ව දෙයින් එතනින් තේරුම් ගත යුත්තේ ස්වාමිනන්ස කිසිම අවස්ථාවක මෝහ සහගත සිතවිල්ලක් ඒ කියන්නේ උපේක්ෂා සහගත සිතවිල්ලක් අපිට පැන නැගුණාම කිසිම අවස්ථාවක සම්මා දිට්ඨියට පැමිණෙනකම් මෙතන අලෝභ සෝරි සමාන ලෝභ සහගත මූලයක් ද්වේෂ සහගත මූලයක් තියෙනවා කියන එක අපිට කිසිම දවසක වැටහෙන්නේ නැහැ සම්මා දිට්ඨිය තත්වයට පත් වෙනකන් එක් අපිට මේක නොතේරෙන බවම මේ ගැඹුරු බවම වැටහි වැටහි මොකද්ද කොහොමද මේක තේරුම් ගන්න කියම අසිතවිල්ලෙම සුදසිතා සුදිතා ඉදිරියටම යා යුතු බවක් කියන එක තමයි මට ඔබ වහන්සේගේ ඒ පැවසීමෙන් වටහාගත්තේ ස්වාමීන් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි ඒ කාරණාව තමයි හැබැයි ඉතින් අර ඒකෙදි හැම වෙලෙම වීරියක් කල්පනා කරන්නේ චින්තනයකට මෙන්න මේක එන්නට ඕනේ. ඒ කියන්නේ ආ දැන් ඔක සෝතාපන්නදි තේරෙයිනේ. එහෙම එකක් නෙමෙයි. ඔක සම්මාදිට තේරෙන්නේ. එතකොට වීර්යයක් නැහැනේ. එයාට අවශ්‍යතාවය ගොඩ නැගෙනවා. මොකක්ද අවශ්‍යතාවය? තව තව මේක කල්පනා කරන්න. අන්න යෝනිසමනසිකාද උපදිනවා කියන්නේ ඒක. එහෙනම් එතෙක් එයා යෝනිසමනසිකාරී කරනවා අන්න දහම දැකීමටයි ඒ ඥානෙ ඇති වෙන්නේ. එතකොට හැම වෙලෙම මේ යෝනිසු මනසිකාරයෙන් තමන් වැරදි කියලාම හැම වෙලෙම හම්බෙනවා. හරි කියලා හම්බෙන්නේ සත්‍යයි කියලා හම්බෙන්නේ මට නෙමෙයි. ඒ කියන්නේ අපිට මට ගැළපුණා නෙමෙයි සත්‍යයි කියලා හම්බෙන්නේ. ධර්මය හරි කියලා, ඒ විග්‍රහය හරි කියලා හම්බෙනවා. මට සැසදීමකින් තොරව සෝතාපන්න භවයේදී. ඒ කියන්නේ සක්කායදිට්ඨිය දුරු වීමේදී ඥානයේදී ධර්මය හරි මට ඒ සැසඳුන්නේ. මම වැරදි කියලානේ හම්බලා තියෙන්නේ. අන්නේ ප්‍රතිපදාවක් තමයි හම් වෙන්නේ. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මටත් ප්‍රශ්න කීපයක් මේ මතුණා අහගෙන ඉන්නකොට දැන් අර අභිවිනය කියන එක දැන් ඒ අභිධම්මය කියන ඒ කියන්නේ ගැඹුරු ඒ ධර්මය වැටහෙන එකත් එක්කම යන දෙයක් නේද අභිවිනය කියන්නේ ඒ කියන්නේ දැන් ඒ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ ධර්මයේ කියන එකෙන් තමා කියන එක වැරදි කියන එක ඒ ඒක වැටහෙන්න වැටහෙන්න ඒක ඒ ඒ තුලින්ම ඇතිවෙන ඇතුළතින්ම ඇතිවෙන මේ ඉක්මීමක් වගේ එකක් නේද අපි විනය කියලා ගන්න වෙන්නේ කියලා එහෙම හිතුණා දැන් දැන් තව එකක් දැන් සත්‍ය කෙනෙකුට වැට වුණාම සත්‍ය ඥානයට ආවම ඊට පස්සේ කියන්නේ වැටුණට පස්සෙත් කෙලස් දැන් ඒවා ඒ අනසේක ප්‍රතිපදාව තුලත් එතනත් තියෙන්නේ අන ඒ වගේ දෙයක් ගැන හික්මීමක් මේක තමා වැරදි බව දකිමින්ම මේ ඒ ඒ වගේ එකක්ද කියන එකක් එක ප්‍රශ්න ඒක සම්බන්ධව මම අනික අයහන්න තිරුවන් සරණයි තිරුවන් සරණයි ඒක ඇත්ත ඒ කාරණාව ඒක තව ටිකක් අපි විස්තර කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක මේක කොටස් හතරකට බෙදෙනවා ධර්ම විනය අභිධම්ම අභිවිනය කියලා. එතකොට දැන් ඔක තව ටිකක් තේරුම් ගන්න සරලම ක්‍රමේ තමයි ආනන්ද ස්වාමින් වහන්සේ කියනවා මේක ධර්මයේ ගැඹුරු නෑ සරලයි කියලා මට තේරෙනවා. මේ ගැඹුරුයි කියලා කිව්වට මේක සරලයි කියලා. එතකොට එහෙනම් ඒ අවබෝධයත් එක්ක ආයි ගැඹුරු බවක් හම්බෙන්නේ නෑ. ගැඹුරු බව කියන්නේ විසඳන එක නෙමෙයි. දැන් අපිට සංකීර්ණ බව තේරෙනවා නම් ඒක ගැඹුරු නෑ. අපි වචනේ දාගත්තට ගැඹුරුයි කියලා සංකීර්ණ දේ සරලව වැටහෙනවා. ඒක ගැඹුරු නෙමෙයි. ගැඹුරුයි කියලා කියන්නේ අතුලත යන්න තියෙනවා. තේරෙන්නේ නෑ කියන එක. වැටහෙන්නේ නෑ කියන එක. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා. එතන ගැඹුරු නෑ කියලාම හම්බුණා. සෝතාපන්න වෙච්ච නිසා තේරුණා. ඒක ගැඹුරු නෑ. බුදුන්වහන්සේ කියනවා එහෙම කියන්න එපා මාහිමං ආනන්ද අවච මේ සත්‍ය සංසාරයෙන් ඔබ ගැඹුරු නිසාමයි තේරෙන නිසාමයි එහෙනම් අර අභි කියනකොට ඒ ගැඹුරු බවකින් ඔන්න නොහැටෙන ගතිය. මොකද ලෝකයේ ආයත ඔය නොහැටෙන කාරණාව හම්බෙනකොට තමන්ගේ කෝණයට සැසඳෙන්නේ නැති කාරණා. මොකද තමන් කෝණයට සැසඳෙන එකක්නේ ලෝක විග්‍රහයේ තියෙන හැම එකක්ම. ඒක සසර යන පැවැත්මමයි. ගංගා යන පැත්තට යනවා වගේ. එතකොට නුවණති කෙනාට මෙන්න මේ ගැඹුරු විග්‍රහය ඇහෙනකොට තමන් කෝණ සැසඳෙන්නේ නැති විග්‍රහය ඇහෙනකොට තමන්ගේ කෝණේ බොරු වෙන විග්‍රහය ඇහෙනකොට දැන් අපි සාමාන්‍ය ලෝකෙ ගත්තත් ওই ගණිතඥයෝ විද්‍යාඥයෝ එහෙම තමන් මෙතෙක් ඔයාලා නුගත දේවල් හොයාගන්න යන්නේ ඔය හිතන කට්ටිය ඔන්න හිතන අයගේ ස්වභාවය. ඒකට ලෝකෝත්තර මගක් හම්බුන්නේ හිතන අයගේ ස්වභාවය ලෝකේ හම්බෙච්ච නැති දෙයක් ඔස්සේ යන්නේ. අලුත් දෙයක් හොයාගෙන යනවා. ඒකක් ඒක හොයන්නේ ඒ කට්ටියන්නේ හිතන කට්ටිය පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ හිතන අයට. අනික අයට නෑ. අනිකයි කම්මැලි. අන්න වගේ මේ ධර්මයට එන කෙනාගේ ලක්ෂණය තමයි මේ තේරණ කර නෙමෙයි කැමැත්ත තියෙන්නේ. ගැඹුරක් වෙන කම්මැලි. ඒ කියන්නේ ගැඹුර කියන්නේ ඒ සංකීර්ණව උසදෙනවා කියන එක නෙමෙයි. සංකීර්ණව ලස්සනද ගැළපිලා පේනවා කියන එක නෙමෙයි. ගැඹුරුමයි. අන්නේ ගැඹුරු බව හම්බෙනකොට යාට උලාර ප්‍රාමෝද්‍යයක් හට ගන්නට ඕනේ. අන්න යන කෙනාගේ ලක්ෂණේ. අනික් කෙනාට ඒක එන්නේ නැහැ. එතකොට අභිධම්ම කියනකොට අන්නේ ඒ ඇතුළතින් ගැඹුරු බව. ඒක එතකොට ඒ කාරණාව අර ඒ පුද්ගලත්වයේ මනින දේ නෙමෙයිනේ හම්බ වෙන්නේ. දැන් පුද්ගලත්වයේ මනින දේ ඉස්සලා අපට තේරෙන කාරණාවක් එක හම්බ වෙනවා. දැන් පුද්ගලත්වයේ වැරදි කියන හම්බ වීමත් එක්ක තමයි මේ විග්‍රහය හම්බ වෙන්නේ. ඒ විග්‍රහයට යොමු වෙන්නේ. අනාත්මව හම්බ වෙනකොට සංයෝජනේ දුරු වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සත්‍යදිට්ඨිය දුරු වෙලා තමයි අරක සරලයි කියලා පටිසම්පාදයෙන් විග්‍රහ කරේ. සංයෝජනේ දුරු වෙලා ඒතර සංයෝජනේ දුර වෙන විග්‍රහයක් එන්නට ඕනේ. ඒතර මූලිකව හම්බෙන කාරණාවට එහා ගියපු දෙයක්. මූලිකව හම්බෙන විනය කියන කතා කරනකොට අපට අපි අපි තුල කෙලස් දුරු කිරීම කියන කාරණාව හම්බෙනවා. කෙලස් දුරු කිරීම අතහැරීම කියන කාරණාව හම්බෙනවා. ඒ කියන්නේ අපට මේ අකුසල් දුරු වීම. එතකොට ඒ ඒක සසර සුගතිගාමී වෙන්න අපට මේ ධර්මයට යොමු වෙන්න අන්න ඒක හේතු වෙනවා. ඊට පස්සේ හැබැයි මේ විදිහට අනාත්මව ප්‍රකට වීමත් එක්ක හික්මීමක් තියෙනවා. ඒ හික්මීමකදී නිවන් මාර්ගට හික්මීමක් තියෙනවා. මම නිවන් දක්වන්න නෙමෙයි අනාත්මව ප්‍රකට වීමටම හික්මීමක් තියෙනවා. අන්න ඒක අභිවිනයක් වෙනවා. එතකොට දැන් අපි ආරේකාන්ත සීලය ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ආරේකාන්ත සීලය කියලා කියන්නේ පුජ්‍යලයක සක්න ශික්ෂාපද කතාවක් නෙමෙයි. ආරේකාන්ත සීලය කියලා කියන්නේ ඒ කෙනාගේ සීල රකින්න ස්වභාවය. අන්න ඒ බවක් එයාට හම්බ වෙනවා. ඒ ඒ ඒ හික්මෙන බවක් හම්බ වෙනවා. මම මැදිහත් වෙලා මම කරන හික්මීමක් කියන එක නෙමෙයි. එතන හම්බෙන්නේ අනාත්මව ප්‍රකට වීමක් එක හික්මින එක. මේ වචන දෙකම මේ විග්‍රහ දෙකම එකට හැම වෙලෙම තියෙන්නේ. ධර්ම විනය විග්‍රහය වෙනම තියෙනවා. අභිධර්ම අභිනය විග්‍රහය වෙනම තියෙනවා. බුදුරන් වහන්සේ කෙනෙකුගේ පිටින් ධර්මයක් ඇහෙන තැනදී අභිධම්මයට අභිවිනයට ගලපන්න කියන්නේ ධර්මයට විනයට ගලපන්න කියන්නේ. මොකද ඇහෙන දේදී පිටින් අම්මන දේ ලෝක රාමුවෙන් ලෝකයට ගැලපෙන දෙයක් එක හම්බෙන්නේ. අන්න බුදුරන් වහන්සේ කියපු විග්‍රහයත් එක්ක ගලපන්න තියෙන ධර්මයක් විනයත් එක්ක. ඒ ඒ විග්‍රහයේදී අපට රසදල බලන්න තියෙන්නේ. අපට ඒකත් එක්ක රසදිනවද කියලා. මේ අභිධර්ම අභිවිනය කියන කාරණාව හම් වෙනකොට ඒ කරුණු දෙක එකට කතා කරන්නේ. අර කරුණු දෙක එකට කතා කරන්නේ. මේ කරුණු දෙක හම් වෙනකොට මොකද වෙන්නේ? අනාත්මව ප්‍රකට වීමක් හම් වෙලා හික්මීමක් එකට යොමු වෙනවා. අභිධර්ම අභිවිනයට හසඳන්න බෑ මේ හසඳන්න කියලා කියන්නේ ධර්මය අහනකොට ඒක හරිද වැරදිද කියලා තේරුම් ගන්න. ධර්ම විනයත් එක හසඳන්න කියන්නේ. අභිධර්ම අභිවිනයත් එක නෙමෙයි. අභිධර්ම අභිවිනය කියන කාරණාවත් එක්ක හම්බෙන්නේ අන්න ගැඹුරත්වයක් එක්ක අනාත්ම බව ප්‍රකට වීමක් එක්ක සංයෝජන දුරු වීමක් එක්ක ඇතුළතින් වැඩෙන කාරණාව එක්ක හික්මීමකට තමයි තෙරුවන් සරණ අනිත් ප්‍රශ්නේ තහන්න. ඔව් සාමාන්‍යයෙන් අනිත් ප්‍රශ්නේ අර ඒකම වතුනේ අර මේ ඔය අපි ධම්ම වෙන උලාර පාමොජ්ජන් කියලා එතන අර ලොකු ප්‍රමුඛ දෙයක් ඇති වෙනවා කියලා කිව්වනේ ඒ ධර්ම ඒක දකින්නකොට දැන් තවත් තැන් වලදී ගොඩක් මේ හැමතිස්සෙම වගේ අහන්න ලැබෙන්නේ දැන් මේ ඒ ඒ ධර්මයේ අර්ථය වැටහෙනකොට ලොකු ප්‍රීතියක් හටගන්න අවස්ථාවක් එතනින් තමයි ඒ ප්‍රීතිය ප්‍රමෝදයත් එක්ක තමයි එතන ඉදිරියට යන තවත් සූත්‍රවල ගොඩක් ඒ වගේ අහන්න ලැබෙන්නේ. ඒකට මට නිකන් මතකුනේ මම ඉස්සර අහලා මේ අහලා තියෙන ඔය අමහත දේශකයන් වහන්සේ තියෙන එකක් මොකද්ද අර මේ ඔය දර්ශනා ඥාන කියන එකට ඔය බය තුප්පාන ඥාන හරි මොකක් හරි කියලා ඔය බයක් ගැන එකක් මේ කියනවා ඉතින් මම ඒක බුද්ධ වචනයක්ද කියලා මම දන්නේ නැහැ මම හිත හම්බෙලා නැහැ මේ මේ එතකොට දැන් ඇත්තටම ධර්මයේ හම්බෙනකොට දැන් ගොඩක් වෙලාවට මේ ප්‍රමෝදයක් ගැන කතා කරන්නේ එතකොට අර බයක් කියන එක එතකොට ඒක නිකන් ලෝකයේ තුලම ඇති වෙන කියන්නේ එහෙම එකක් වෙන්න ඒක පුළුවන්ද කියලා වගේ නිකන් හිතුණා ඒක සාමාන්‍යයෙන් තේරෙන්නේ තෙරුවන් සරණයි මූලික බුද්ධ වචන හිම විග්‍රහයක් නෑ කොහොමවත්. මොකද ප්‍රීතිය ප්‍රමුජිත භාව විග්‍රහයත් එක්ක තමයි බුදුරණවහන්සේ හැම වෙලෙම කතා කරන්නේ. ඒ මොකද නිවන් මඟ යනකොට ඒ කාරණා හම්බුනේ. හැබැයි අර මම භුක්ති විඳින කාරණාව ඉක්මවපු දෙයක් තමයි ඊළඟට මාර්ගයට බැසීමේදී හම්බ වෙන්නේ බෝධියංග සති සම්බොජ්ජංග ධම්මෝචි සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග ප්‍රීති සම්බොජ්ජංග එතන බෝධියංග කවදා බුදුන් වහන්සේ විග්‍රහ කළා නෑනේ බෝධියංග හැටියට දුක හිතන අංගයක් මුකුත් කියලා නෑ එතකොට ඒක ප්‍රීතිය ආදී දේවල් ඇති කරගෙන තමයි ඒ කාරණා ටික තියෙන්නේ ඉතින් ඒ නිසා අර ප්‍රමුදිත භාවය ඒක ඇත්තම මේ අර්ථය ධර්මයත් එක්ක මේ මේ විදිහේ ප්‍රමුදිත භාවයක් එක්ක සංයෝජන දුරු වැඩ පිළිවෙලක් තමයි බුදුරණවහන්සේ මූලික බුද්ධ වචනයත් එක්ක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම අර ඒකත් එක්ක සසඳලා බලන්නට යමු වෙනට ඕන. එතකොට තමයි අපට මේ මොකද අපි තමන් දන්න දේත් ගලපන්න නෙමෙයි තියෙන්නේ. හැම වෙලෙම ගලපන්න තියෙන්නේ මූලික බුද්ධ වචනයත් එක්ක ගලපලා ඇතුළත සංගෝචනය දුරු වෙන එක. මොකද මේ ධර්මයේ ඉගෙන ගන්න වෙන දෙයකට නෙමෙයිනේ. විශේෂ නිර්දේශයක් ඉගෙනගෙන මේ මේ කාටවත් කියන්න හරි මේ වෙන දෙයකට නෙමෙයිනේ. ලෝකයට තමන් හොඳ කෙනෙක් කියලා පේන්නත් නෙමෙයිනේ. කිසි දෙයකට නෙමෙයි. තමන් තුල බලන්න. තමන් තුල බලනවා කියන්නේ තමන්ගේ සංගෝචනය දුරු වෙන්න. ඒක දුරු නැත්නම් වැඩක් නෑනේ. තමන්ගේ සංගෝචනය දුරු වෙන්නේ නැත්නම් මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නෑ. සංගෝචන දුරු වෙන වැඩ පිළිවෙලක් හම්බෙන්නට ඕනේ. දුරු නොවුනත් වැඩ පිළිවෙලක් බව හරි හම්බෙන්නට ඕනේ. ඒ විදිහේ වැඩපිළිවෙල. ඒ සංගොජනට පහරක් වදින වැඩපිළිවෙලක් කියලා. අන්න හිම හම්බුනොත් තමයි එක මාර්ගයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ දැනගෙන ඒ කාරණාව තේරුම් අරගෙන අපි මේ ධර්මයේ කරා යමු වෙන්නට ඕනේ. මේක උඩුගම් බලා යෑම බවත් මේ කාරණාව මේ අපි අනිත් පැත්තකට යන්න හදන දෙයක් බවත් හොඳට තේරුම් ගන්න වෙනවා. එහෙම තේරුම් ගත්තොත් විතරයි මේකට වීරියක් මේකට ඡන්දයක් ඒ වගේම මේකට නුවණක් යොමු කරගන්න මේ හැම දෙයක්ම යොමු වෙන්නේ ඒකත් එක්ක එහෙම නැත්තම් යොමු වෙන්නේ නැහැ. හොඳයි තේරුවත් සරණයි. එක ප්‍රශ්නයක් විතර පොඩි ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. අනිත් අයට ඊළඟ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට තමයි අවසන් කරන්නේ. ඉතින් ඒකෙදිත් අහන්න පුළුවන් සම්පූර්ණයෙන්ම තව එක ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. සර්වණ සරණයි ස්වාමින් වහන්ස අර මේ භව ආශ්‍රව ගැන මේ විස්තර කරපු විදිහට ස්වාමින් වහන්ස එතන පැහැදිලි කළේ මේ ධාතු සම්බන්ධයෙන් කිව්වා රූප ශබ්ද ගන්ධ රසපාස එහෙම කිව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් පොඩ්ඩක් මට පැහැදිලිමදී ඒ වගේම තව මට ප්‍රශ්නයක් ගොඩ නැගුණා මේ භව පත්‍ය බව මතෙන් ಜಾති කියන එතන එතන තේම විග්‍රහයක් තියෙන නිසා මින්වාස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි. එතන භව කියලා විග්‍රහ කාරණාදී ලෝක කියන එක නැතුව කියන්නේ මම හිතන්නේ අහන්න ඇති භව ධාතුපත්‍රිම භවය කියන එක සම්බන්ධයෙන් ලෝක කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා එක පැවැත්මක් කියන එක නෙමෙයි විග්‍රහ කරන්නේ කියන්නේ කාම ලෝකයක පැවැත්මක් රූප ලෝකයක පැවැත්මක් අරූප ලෝකයක පැවැත්මක් කියන එක නෙමෙයි භවය විග්‍රහ කරන්නේ කාම ධාතුවේ පැවැත්ම කාම භවය කියන්නේ රූප භවය කියන්නේ අරූප භවය කියන්නේ කාම ධාතු වේපක්ඛංචය ආනන්ද කියලා භව සූත්‍රය පැහැදිලි කරනවා ධාතුව මොකද ලෝකය කියනකොට ලෝකය කියන්නේ යම් කිසි කෙනෙක් මනින මිම්මක්. ඒ කියන්නේ අපි කාම ලෝක කතා කරන් තියෙන දිව්‍ය ලෝකයි, මනුස්ස ලෝකයි, සීලසන් නිරේ പ്രേත ආදී ලෝක. එතකොට ඒක මිනිසෙක්ගේ වාසස්ථානයක් හැටියට ලෝක ප්‍රඥාත්‍යක් අනාත්මයේ ඉස්මතු නොවන එකක්, පැනවීමක්ම හම්බෙන එකක්. එතකොට ඒක විභේදනයක් වෙනවා. අපි පටිසම්පාදේ ලෝකයේ විභේදනයක් කිරීමක්. මම නොයදීම නෙවෙයි, මම නෑ කියලා බැලීමක් වෙනවා. බුදුරණවහන්සේ පෙන්වන අනාත්ම මම කියලා ගැනීම සුදුසු නෑ කියන එකනේ. කල්පනා කිරීමකින් නෙමෙයි නුවණකින්. බුදුරණවහන්සේ පෙන්වන්නේ ධාතු. කියන්නේ කාම ධාතුවේ පැවැත්ම කියන එකයි භවය කියන්නේ. රූප ධාතුවේ පැවැත්ම ස්වභාවය. ලෝකේ නෙමෙයි ස්වභාවය. අරූප ධාතුවේ පැවැත්ම. දැන් ඒකට මම උදාහරණයකට මම හිතන්නේ විග්‍රහය කරද්දී පැහැදිලි කරා. යම් කිසි කෙනෙක් අපේටම කාම ලෝකේ ඉන්න කෙනෙක් දෙවෙනි ධ්‍යානෙ තම අරූපාවචර සමාධියක් වඩනවා. අරුපාවචන සමාධිය සරල උදාහරණයක් ලෝකේ. අරුපාවචන සමාධියක් වඩද්දී එයාගේ දැන් හිතන ස්වභාවය, එයාගේ හිතේ ස්වභාවය අරූප ධානය. ඉන්නේ කාම ලෝකේ. නමුත් එයාගේ දැන් කාම ලෝක හිටියට එයාගේ චින්තනය තියෙන දැන් මිනිස්සයා ගැන හිතන එකත් එක්කනේ වෙන එකක් එක්ක නෙමෙයිනේ. දැන් අපි යහන්නේ සාමාන්‍ය කතාවකට කාර්යය කතා කරනකොට ඔබ වෙන මොනලෝගෙද හිටියේ කියලා අපි කියන එක ඇහෙන්නේ නැත්තම් ඒ කියන්නේ කය මෙතනදී මම හිත වෙනස නැගන්නේ. ඒතර දැන් අර වගේ මේ හතර අරූපාවචර සමාධිය කඩන කෙනෙකුට කාම ලෝකයේ ඉන්නේ. නමුත් එයාගේ පැවැත්ම තියෙන්නේ. රූප අරූප ධානත් එක්ක පැවැත්ම තියෙන්නේ. හැබැයි අරූප ධානත් එක්ක අරූප ලෝකයකට ගිහිල්ලා නෑනේ. දැන් ඒ ලෝක විග්‍රහ කතා කරන්නේ පුජ්‍යලෙක්. පටිසම්පද දාලා වෙන්නේ නෑ. මේ ලෝකෙට ගිහිල්ලා නෑ. පටිසමුපාදේ කතා කරනකොට මේ ලෝක විග්‍රහය නෙමෙයි කතා කරන්නේ. පැවැත්ම විග්‍රහය. එතකොට අර අරූප සමාධිය වඩන කෙනාගේ අරූප ලෝකෙට ගිහිලා නැහැ. එයා වඩන්නේ කාම ලෝකෙ ඉඳලාමයි. හැබැයි හිතේ පැවැත්ම අරූප භවයක්. ඒ දැන් එයාට හටගන්න රූපී එතන එයාට හටගන්න චේතනාව, එයාට හටගන්න සංඥාව. එතන කාම සංඥාවක් නැහැ. එතන කාම චේතනාවක් නැහැ. අරූප සංඥා, අරූප චේතනා ඔක්කොම අරූපයත් එක්ක. එතකොට ඒ ඒ ඒ පැවැත් කාම භව අරූප භවයක පැවැත්මක් තියෙනවා. අරූප ධාතුවේ පැවැත්මක් තමයි අරූපමය කියන්නේ. ආය අරූප ලෝකෙට ගිහිල්ලා නැහැ. කාම ලෝකෙමයි ඉන්නේ. කය තියෙන කාම ලෝකෙමයි. ඔන්න එහෙනම් එතන අර ධාතුව කියලා විග්‍රහ කරන්නේ. කාම ධාතුවේ පැවැත්ම. මේ ස්වභාවයේ පැවැත්ම. ලෝකෙ නෙමෙයි ස්වභාවය. ඒ ස්වභාවයේ පැවැත්ම තමයි භවය කියන්නේ. එතකොට ඔන්න ඔය කාරණාව අපි ඉතින් තේරුම් ගන්න ඕනේ. ඒක ඒ වචනේ අර්ථය ඉස්සලාම නිරු වචනේ. භවපත්තේ ಜಾති කියන එක තේරෙන්නේ නැහැ සෝතාපන්න වෙනකම්. භවපත්තියෙන් ಜಾති කියන කාරණාව තේරෙන්නේ ඒ කියන්නේ ඒක සත්‍යයි කියලා හම්බෙන්නේ මං වැරදි කියලා හම්බෙච්ච තැනදී. සංයෝජනේ දුරු වෙච්ච තැනදී ඒ කියන්නේ සක්කාදිට්ඨිය දුරු වෙච්ච තැනදී තමයි භව භවයේ ඇතිතන ಜಾති ඇත කියන ඥාණය හටගන්නේ. එතකන් හටගන්නේ එතකන් හටගන්නේ වැරද්දක්මයි. එතකන් තේරුණා නම් අනර්ථය අරන් තියෙන අර්ථය අරන්නේ. මොකද යෝනිසු මනසිකාරය ඉපදුනේ නෑ අනර්ථය ගත්ත නිසා ඒක තේරුණා තමන්ගේ කෝණයට ගැලපුණා අර්ථය හම්බුන්නේ නෑ යෝනිසු මනසිකාරය ඉපදීම පිණිස සෝතාපන්නත්වය නැත්තම් සත්‍ය දැකීමට එහෙම නැත්තම් දර්ශනයට නැත්තම් සක්කායදිරි දුරු වීමට අවශ්‍ය වැඩ පිළිවෙල හම්බුන්නේ තේරුණා නම් එහෙනම් තේරුම් ගත යුතු දෙයක් අන්න ගැඹුරු බවක් හම්බ වෙනවා ඒ අදාළ හික්මීමක් හම්බ වෙනවා ඔන්නෝක හම්බෙච්ච තැනදී තමයි එතනින් එහාට මේ බුදුරණවහන්සේ වෙන්නපු මාර්ගයේ යොමු වෙන්නේ තේරුණොත් එයා සම්පූර්ණයෙන් තේරුම් ගන්න තියෙන වැරදි. එහෙනම් අපිට තේරෙන්න විදිහක් නැහැ. යෝනිසු මනසිකාරය කරනකොට කරනකොට භව ප්‍රත්‍යයෙන් ජාති කියන කාරණාව සත්‍යයි කියලා එක පිළි අරගෙන කරනකොට මම මට තේරිච්ච මට ගැළපෙච්ච මට සැසඳිච්ච මම දන්න ඔක්කොම වැරදි කියලා හම්බෙන්නට ඕනේ. අන්න ඔඩුගම් බලා යනවා. එතකොට හම්බුනොත් සංයෝජනේ දුර වෙනවා. මොකද හොඳට මතක තියාගන්නට ඕනේ සංයෝජන දුර්වීමක් මේ මාර්ගයේ සිදු වෙන්නේ. වචන ටිකක් ගැළපෙන එකක් නෙමෙයි. බව නිසා ජාතිය කියලා ඕක ගැළපෙන එක නෙමෙයි. ඔය ටික හසඳන එක නෙමෙයි මේ මාර්ගය කියන්නේ. සංයෝජනේ දුරු වෙන්නට ඕනේ. සංයෝජනේ දුරු වෙනකොට තමයි ධර්මය හරි වෙන්නේ. සංයෝජනේ මූලිකම දේ සක්කාය දිට්ඨිය. අපට ඕක ගොඩාක් අමතක වෙනවා. අපට හැම වෙලෙම මතක් වෙන දේ තමයි අර වචන ටික සසඳෙන්න ඕනේ මාර්ගයක් අවශ්‍ය නැහැ. ප්‍රතිපදාවක් අවශ්‍ය නෑ වචන ටික ගැලපෙන්නට ඕනේ. සංයෝජන දුරු වෙන්න ඕනේ වචන ටික ගැලපෙන්නට ඕනේ. ඒක ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයක්. සංයෝජන දුරු වෙන්න ඕනේ. එහෙනම් අර භවප්‍රත්‍යයෙන් ಜಾතිය කියන කාරණාව තේරුම් ගැනීම සඳහා ගැඹුරු ධර්මයක් බව හම්බ වෙලා Tamanට නොසැසදෙන දෙයක් බව හම්බ වෙලා ඊට අදාළව තේරුම් ගැනීමට අන්න ප්‍රතිපදාවක් නැත්නම් ඒකේ විචක්ෂණයක් කරන්න යොමු වෙනවා. ඊට අදාළ හික්මීමක් තියෙනවා හික්මීම කියන්නේ ඇතුළතින් හික්මීමක් තමන් මැදිහත් වෙලා කරන හික්මීමක් නෙමෙයි ඒක අවශ්‍යතාවයක් වෙනවා තමන්ට කල්පනා කරනවා යෝනිසෝ මනසිකාරණ කරන උඩුගම් බලා යනවා මෙන්න මෙහෙම කරනකොට මොකද වෙන්නේ තමන් දන්න ඔක්කොම වැරදි වෙනවා තවත් වැරදි වෙනවා දැන් දැන් ටිකක් ගැලපෙන්නේ තවත් කල්පනා කරනකොට තවත් වැරදි වෙනවා දන්න ඔක්කොම වැරදි අන්න මම නොයෙදෙන බව හම්බ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හටගත් පංච උපාදානස්කන්ධේ ප්‍රත්‍යুৎপন্ন පංච උපාදානස්කන්ධේ මම නොවන බව මම යෙදීම වැරදි බව කියන්නේ අන්න රූපේ පෙනගුලියක් වේදනාව දීවුලක් සංඥා මිලිගුවා සංකාර කෙසේලටුවක් විඥානී මායාවක් කියන්නේ ප්‍රත්‍යুৎপন্ন හටගත් ස්කන්ධ පහ බොරුවක් නැත්නම් මේක අපිව රැවට්ටුවා නැත්නම් මේක අසත්‍යයක් පදන විරහිත දෙයක් අසාර දෙයක් මෙන්න මේ උදාහරණ පහේ පෙන්වන්නේ ඒක. අන්න ඒ නිසා මම කියලා එදී වැරදි කියලා හම්බ වෙනවා. ඔන්න ඕක හම්බ වෙන සංයෝජන දුරු වීම තමයි ඔය ඔය පත්‍ය හම්බ වීම කියන්නේ. භවපත්‍යෙන් ಜಾති කියලා හම්බ වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය සංයෝජනේ දුරු වෙන්නට ඕනේ. ඕක දුරු වීම තමයි ඒක හම්බ වෙන්නේ. එහෙම නැතු ඒක වචනයකින් විතරක් ලිහෙන්නේ. අන්න ධර්මය ඇහෙනකොට ධර්ම ශ්‍රවණයේදී ධර්ම ශ්‍රවණය සිදුවිය යුතු කාරණා අර්ථය ධර්මයේ Tamanට වැටහෙන්නට ඕනේ. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ වෙන කෙනෙක් දෙනකොට තව කෝණයක් අපි දාගන්නේ. අර්ථයේ ධර්මයේ වැටෙන මාර්ගය යනකොට මොකද වෙන්නේ සංයෝජන දුරු වෙන්නට ඕනේ. සංයෝජන දුරු වෙන ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ. වචන වලින් ගැළපීමක් නෙමෙයි. මෙන්න මේක හම්බෙන්නට ඕනේ. එහෙම හම්බෙද්දි තමයි මාර්ගය යන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් ඒ කාරණාව හේතු කරගෙන යෝනිස මනසිකාරය දිනු කරගන්න උපකාරයක් කරගන්නට ඕනේ. ඒ කල්පනාව යොමු කරගන්නට ඕනේ. ඒකෙන් උලාර පාවොජ්ජයක් ඇති වෙන දෙයක් තියනවද කියලා බලන්නට ඕනේ. මොකද අපි හැමෝම කැමති තියෙන්නේ තේරෙනවා නම් ගැළපෙනවා නම් විතරක් කුලාර පාමොජ්ජක් හිත සතුටක් ඇති කරගන්න ගැළපෙන්නේ තේරෙන්නේ කියලා හම්බෙනකොට දුකක් ඇති කරගන්න අපි කැමතියි. අන්න එතනදී මේක අනාත්ම වෙච්ච බවක්. පිළිසරණක් වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙනවා නම් ඒකත් එක්ක තේරුම් ගන්න කල්පනා කරනවා නම් අන්න ඇතුළත සංගෝජනේ දුරු වීමකට ඒක හේතු වෙනවා. තෙරුවන් සරණයි. එන අදට කාලය අවසానයි. අපි ඊළඟ මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් මේ සාකච්ඡාවේ ප්‍රශ්න කතා කරනවා. ත්‍රිවක් සරණයි දැන් අවසන් කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට નિયમિત කාලය අවසానයි. අද දිනත් ඔබ වහන්සේ ඊටම උදෑසන අප වෙනුවෙන් මේ කරන ලද උතුම් ධර්මදේශනාවෙන් අප රැස් කරගත්ත සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ වහන්සේට ආරාධනා කරනවා පින් අනුමෝදන් කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සෑම දිනාම බුදුරණවහන්සේ වදාළ උතුම් වූ ධර්මයේ සාකච්ඡා කරමින් රැස්කඩ ගන්නට දෙන මේ සියලු පුණ්‍ය ධර්මයන් පින්කමට දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා අප නමින් මියගිය සියලු මළගිය ඥාතීන් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යෝදාල අතු පූජනීය කටුකුරුනි ඥානන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස්කඩ ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට මගේ උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව සම්බන්ධ කරපු ගායන් මහත්මයා, අස්තික මහත්මයා ආදී සෑම දෙනාටමත් අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, හිටපු නායක හමුදාපති සිරිමා රණසිංහ මහත්මයා, වර්තමාන නායක හමුදාපතිතුමා ඇතුළු සේනාධීර මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් දේශිත සියලු දෙනාට උදව් පදව් කරන සෑම සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කර ඔබ සමටත් ධර්ම ප්‍රචාරය කරන සෑම දිනාටමත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දිනාට තෙරුවන් සරණයි.